අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් වගේ ධර්ම පරිදි අපි ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුෂ පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට පස්සේ සභාවේ සභාවෙන් පැනගෙන ප්‍රශ්න ප්‍රකාශන අනුව සාකච්ඡාව පාඩපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මම ආරාධනා කරනවා අපේ ජයන්ත මහත්තයාට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය. අවසරයි ස්වාමීන් වහන්සේ. ගරුතර නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද දින උදෑසන සක්මන් භාවනාව වර්තා කිරීමට අදහස් කරමි. සිත විවේකයට පත් කරගෙන වරහන් තුල රිලැක්ස් සක්මන ආරම්භ වෙමි. එක් එක් පතුලේ ක්‍රියාවලියට හොඳින් සිත යොමු කළෙමි. එසවීම, ගෙන යාම, තැබීම ඊතා ප්‍රකටව පෙනුනි. නමුත් ඒවා නම් කිරීමට වෙනදාමින් තැත් නොකලෙමි. පාරේ තද බව හා වලගොඩැලි ඉතා හොඳින් දැනුණු නමුත් පුරුන් මතු පිට ඇවිදිනවා මෙන් සුමුදු ස්වභාවයකින් ගමන සිදුවිය. සිතේද කයේද ඉතා සැහැල්ලු බවක් දැනුනි. අවට ගහකොළ හා පක්ෂීන් වෙත වරින් වර සිත යොමු විය. ඔබ වහන්සේගේ උපදේශ පරිදි එතනදී අරමුණ එතනදී වූයේ අරමුණ මාරුවීමක් පමණක් බව වටහා ගතිමි. වෙනදා මෙන් සතිය කැඩීමක් ගැන කනස්සල්ලක් ඇති නොවිය. සක්මන් භාවනාව වෙනදාට වඩා ඉතා හොඳින් සිදු වූ බව සිතමි. ඔබ වහන්සේගේ අදහස් සහ උපදෙස් යටහත්ව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකට මත ප්‍රකාශ කිරීමක් අවශ්‍ය නැහැ. ඒක ඔබම සක්මන හරියට රීතු නොවුනත්, ඔබම සිදු වුණත් අපිට කරන්න තියෙන්නේ නීතිපතා මේක කරගෙන යන්නේ එකයි. එතකොට ඒ සක්මණේදී හිත පිට ගියාය රූප වෙන්නයි ශබ්ද වුණයි කියලා ඒක නිහිත කරදර ගන්න නැතුව බලන්න ගියොත් තමන්ට මේ සක්මණ කියන අරමුණට සාපේක්ෂව අනිකුත් අරමුණු වෙනස නොදක්ක විදිහකට දකින්න පුළුවන්. වෙනස දක්මයි කොයිකට වෛර කරනවා මගේ සක්මණ කැඩුවා සත්‍ය කැඩුවා කියලා. එහෙම නැත්නම් ඒවට ආශා කරනවා. දැන් ඒ ආශා කිරීමක් පොඩ්ඩක් අඩු වෙනවා වෛර කිරීමක් පොඩ්ඩක් අඩු වෙනවා. ශක්මන අරමුණට සාපේක්ෂව බලනකොට ඕනම දෙයක් අලුත් වෙලා වෙන්න පටන් ගන්නවා. ඒ ශක්මනේ මේ විදියට හිත පුළුවන් තරම් මැදට කරගෙන දැඩි ආශාව දැඩි තරහ කරන්නේ නැතුව ගියාම හැම දෙයකම මොකක්ද වටිනාකමක් තියෙනවා. ඒව ලස්සන arrangement එකක් එකේ තියෙන්නේ. ඒ හිත පිටේ යෑම ඒකත් හේතුවල දාන්න. පශ්චාත්තාප වෙන්න දෙයක් නෑ. ඒ ස්වභාවයි. ඒකට අපි ඒක පිළිගන්න ලෑස්ති වෙච්චාම මුළු චිත්‍රෙම බලන්න පුළුවන් අසහනෙන් තොරව. මුළු චිත්‍රෙම බලන්න පුළුවන් ආතතියෙන් තොරව. ඒකට ඒකේ මොකක්ද වෙන సౌందර්යයක් තියෙනවා. එහෙම නැත්නම් මේ පාර අයින මොකක් හරි කියලා හිතේ ගියම එකට එක තරහ වෙනවා, එකට ආස වෙනවා. ඉතින් ඒ විදිහට මේ මුළු සංසාර ගමනේදී කල්පනේදී වගේ මේ දේවල් තියෙන්නේ මොකද්ද වෙන අර්ථයකට. අපි එක ගැටෙන්නේ නැතුව, අපි ඇලෙන්නේ නැතුව යන්න නම් අපි බේරගන්න මධ්‍යස්ථ අරමුණක් තියෙනවා. අපි බේර ගන්න මූල කර්මස්ථානයක් තියෙනවා. බෙන්ච්මාර්ක් එකක්, රෙෆරන්ස් පොයින්ට් එකක්. ඒක නිවන නෙවෙයි. ඒක අපි ගන්නවා අදිශයක් වුණොත් ക്ഷേම භූමියට. අදිශයක් වුණොත් නැවත ඇවිල්ලා විතර වගේ තියාගෙන ඉන්නවා. ඉඳගෙන මේකවා එහෙම තිබ්බහම උගාත්ම මේ මේ මම කියන්න උත්සාහ කරන අධ්‍යක්ෂ මෙන්නේ සක්මනේ තමයි. පරියන්කේදී අපි ගොඩාක් ඉඳලා ඉඳුරන් පින වහගෙන ඉන්නේ. ඒ චින්තාවට ගොඩක් අරගෙන ඉන්නේ. සක්මනේදී එහෙම නෙවෙයි. ඒ නිසා මේ සමාධියට චක්කමාදිගතෝ සමාධි චිරට්ටිකෝ හෝති කියලා තමයි සර්වචනාංශේ චක්කම සූත්‍රය දේශනා කළා කියන්නේ ඒ ගන්න සමාධිය හැලහැප්පීම් වලට වාචනය වෙන්නේ නැත්තේ නෑ වාචන උනට කැඩෙන්නේ මුදට පදම් කරු ලෙදර් එකක් වගේ එහාට මට නමන්න පුළුවන් කැඩෙන්නේ එතකොට පේනවා පරියන්කේදී අපිට සමාධියක් ඉදින්ට වැඩ වලට සමාධියට වැඩිය හරිම වර්සටයිල් ඕන දෙයකට යොදව ගන්න පුළුවන් ඒ නිසා ඒ සක්මන පුරුදු කරගත්තොත් භාවනාවන්ත ස්ථානයක් නැති වුණා. භාවනා කාලසටහනක් නැති වුණා. භාවනා කරන පිරිසක් වටේ නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඊ ඕඩම තැනක ටිකක් කළ සක්මන් කරනකොට මේ පරිසරයේ භාවනා පරිසරයක් හැදෙනවා. මූඩ් එකක් හැදෙනවා. අත්‍යක තමයි කියන්න පුළුවන් ගියාට පස්සේ සක්මන් කරනකොට මේ පරිසරයේ මට හොඳද නැද්ද කියලා. සක්මන් කළ පුරුදු එක්කනනේ පරිසරය කියලා සක්මන් කරනකොට කියන්න පුළුවන්. මේකේ භාවනා කරන එකේ බොරොද නැති ඒක නැත්තම් මේ පැත්තකට යන්න ඕනේ. ভাইබ්‍රේෂන් එක හොඳ නැත්තම් ශක්මණේදී හොඳට තේරෙනවා. ඒකට තමන්න කරන්නේ තියෙන ভাইබ්‍රේෂන් හදා හදා ඉන්න හොඳ නැහැ. හොඳ සුදුසු තැනකට ගිහිලා ශක්මණේ හිත දාපුවාම මිනිස්සු කොච්චර අහල පාලින් මිනිස්සු කොච්චර කැළඹිලි සහිත වුණත් නිශ්චල වුණත් ඒ තමන්ගේ පුංචි ලෝකයේ එහෙම නැත්නම් පුංචි ভাইබ්‍රේෂන් එකක් නිකන් Wi-Fi ඒලියකක් හදාගත්තා වගේ තමයි මට. හදාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ අත්දැකීම් හැමදාම බලාපොරොත්තු වෙන්න එපා. නමුත් ඔම යනකොට යනකොට ඔක මේ බුද්ධියට සින්න වෙන වගේ එකක් වෙනවා. ඒ වෙනකන් දිගට කරන්න කියන එක තමයි මගේ අදහරක් වශයෙන් කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම ආස්වාස ප්‍රාස්වාස භාවනාවේදී නාසිකාග්‍රයට සිත පිහිටුවාගෙන සිටින විට සිත ඊතා හොඳින් අරමුණට බැසගෙන හොඳ සමාධිමත් තත්යකටපත් වුණා. මෙසේ සිටින විට සිත විශාල වෙන්නට පටන් ගත්තා. එහි ඊතා හොඳ සමාධියක් දැනුණා. යටිකය සම්පූර්ණයෙන්ම නොදැනී තිබුණා. විශාල වූ සිතේ වූ සමාධියෙන් සිටින විට එක පාරටම සිත ඉහළට ඉහළට යන්නට පටන් ගත්තා. එවිට ටිකකින් මගේ ඇස් දෙකෙන්ම කඳුළු ගොඩාක් වරහන් තුල දිය ඇල්ලක් මෙන් කඩා වැටුණා. එයින් නැවත හුස්ම රැල්ල දැනෙන්නට පටන් ගත්තා. යටි කය ක්‍රමයෙන් දැනෙන්නට වුණා. ස්වාමීන් වහන්සේ මෙය භාවනාවේ ඇති වූ දියුණුවක් දැයි පහදා දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණ. ඒක ඇත්තටම භාවනා දියුණුවද කියලා Tamanට තේරුම් ගන්න පුළුවන්. මේ විශේෂ මේ ජවනිකාවේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේක නැවත නැවත කරලා මේකට යන්න ඕනේ කියන කුසල ඡන්දේ වැඩි වෙනවා නම් මේක හේතුකාරක ධර්මයක්. එහෙම නැත්නම් මේකට යන්න බැරි වුණා කියලා පශ්චාත්තාපය හෝ මේකට යන්න බයක් හරි අබකෝලයක් ආවන හේතු කාරක ධර්මයක් වෙනවා. ඒ නිසා මේ උන එක්කෙනාගෙන් මහන්න ඕනේ. මේක උනාට පස්සේ පුළු පුළුවන් වෙලාවක් මට මේකට ගියොත් හොඳයි කියන සහතර හැකියම දැති උනේ. එහෙම නැත්නම් මේකට බයක් චකිතයක් මගේ පාලන නිකන් සරුංගලේ මුල කඩලා ගියා වගේ පාලනයක් නැති වෙලා බයක් ඇති උනේ. එහෙම නැත්නම් මේක බලාපොරොත්තු වෙන ආයෙත් ගිහිල්ලා මේක නැති වුණොත් හම්බෙන බයක් අනිශ්චිත භාවයද ඇති වුණේ කියලා තමයි දැනට මේ පරියන්කෙන් පස්සේ ඇති වෙච්ච මානසිකත්වය මොකක්ද කියලා හදා බෙදා ගන්න කැමති නම් ඒකට නම් අර්ථකථන දෙන්න පුළුවන්. ආයත මේ වගේ දේවල් වෙනවා. ඒකට Taman දක්වන ආකල්පය, Taman දක්වන දෘෂ්ටිය තමයි Taman කවුද, ඉදිරිය මොකද්ද කියලා තීන්දුව කරන්නේ. ඒ මේ ලියාපේකන කැමතිද Tamanගේ මේකට මේකත් එක්කම මේ අනන්තර වගේ ඇතිවෙච්ච මානසිකත්වය මොනවා එකක්ද කියලා කියන්නේ? ඉගෙනුනාට පස්සේ මට නැවතත් ඒ තාක්ෂණයෙන් පෞද්ගලික පුළුවන් නම් හොඳයි කියන එක නැවතනක ඉතින් ඒක පවත් ගන්න මම ඔක කලින් සිද්ධ වුණා ඊට පස්සේ දවසේ කරනකොට මම උත්සාහ කරා නම් දෙන්නත් යන බැහැ ඒක කොටස යන්න දෙන්නේ යන වේපාරී වස්තු සමාධි පක්තිය. ඊට පස්සේ වෙන තමයි නාමී ඒක නිසා අපිට කියන්න තියෙන්නේ මේවා නිකන් මේ පෙරමග ලකුණු වගේ අපි යන ගමනේ ඉතින් අපි මේක නැවත ලැබුණාට පශ්චාත්තාප වෙනවා මේක හරියාදුවට හිටිනවා සමහරවිට මේ වෙනකොට හරි බයක් එනවා මානසිකව ස්ථාවරයක් නැති කෙනාට දැන් මේ සරුංගලේ නూరు කඩලා යන්න හදනවා වගේ පාලනය කර ගන්න බැරි බයකුත් වෙනවා. මේ දෙකම આવොත් එයාට ඉදිරියට යන්න ෆෝබියා එකක් වෙනවා. ඉදිරියට යන්න බීතිකාවක් වෙනවා කරන්න දෙන්නේ. එහෙම තියෙන ඇත්තු ගොඩක් ඉන්න භාවනා විතරන්නේ කොයි දේ කරන්න කියන්නේ. ආයිත් ඒගොල්ලෝ ඊට පස්සේ මොන ජීවිතයේ මේක නිසා මේ බීතිකා අදහන භ්‍රාන්ති හදාගන්නවා. සෙල්ලක්කාර කෙනාට හිතෙනවා මේක මේ ප්‍රතිපදාවේ ඇලයින්මන්ට් එක හරිය නිසා වෙච්ච එකක්. ඒත් මොකද ඒතර තමයි තේරෙනවා හැහැල්ලුකම. ආතතිය නැති ගතිය. නමුත් අපිට ඕන වෙලාවට යන්න බෑ. ඉතින් ඊට පස්සේ බුදුචාන් වහන්සේ මේකට දෙනවා මෙන්න මෙහෙම බොහොම විවෘත බොහොම సౌందర్యාත්මක උත්තරයක් සමා සමාධිස්ත්‍ච නිමිත්තක් ගායියෝති කියලා. ඒක තියෙන්නේ මේ විසුද්ධි මාර්ගයේ තියෙනවා නව ආකාරයේයි ඉන්ද්‍රියානි තික්කානි භවන්ති කියලා අපිට මේ ඇති වෙන්නා වූ සද්ධාදී ඉන්ද්‍රිය සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා මේ ඉන්ද්‍රිය තියෙනවා කාගෙත් මේක දියුණු කරන්න මේක තියුණු කරන්න තික්ඛාන කියන එක තියුණු කරන්න ආකාර නමයක් පෙන්ලා දීලා තියෙනවා ඒකේ අවසාන කිට් වෙන එකක් තියෙනවා සමාධිසුච නිමිත්තක් ගායෝති යම් දවසක ඒ තමයි හිතුව පැතුව පරිදි නැත්තම් සමාධි මට්ටමට එකලස් මට්ටමට ආවනම් ඒක තමයි තේරෙනවා ඒක වෙලාවේ හැටියට වෙච්ච දෙයක් ලැබෙනවා නම් හොඳයි හැබැයි තමයි ඕනලාට යන්න බෑ අන්න එහෙම වෙනකොට ඒකේ නිමිති ගන්න කියලා කියනවා මම එදා ඒ වාඩි වුණේ හරිගේ දවසේ ශක්මනකට පස්සේද උදේද උතුරු දිශාවද අද්ද පරියන්කේද මොනවද මං කාලා හිටියේ ඊට පස්සේ මට කොහොමද නිින්ද ගිහිල්ලා තිබුණේ කියලා ඒ සමාජයට එදා යන දවසේ Taman වට කරගෙන තිබුණු ඒ නිමිටි නැවත මතක් කරලා ඒ නිමිටි නැවත නැවත සපයලා දෙන්නේ කියලා කියනවා සමාධි සිත් නිමිත්තක් ගහයි ඕති කියලා ඉතින් ඒක හරි අමාරුයි අපිට මේ භාවනා කරන කෙනාට මේ මොකද්ද බුදුසජාණන් මේ කියන්න හදන්නේ කියලා කියන්නේ. මේක සූත්‍රයක මම දැකපු එකක් නෙමෙයි මේ අතුවාචාර්ය මාසලා මතක කරලා තියෙනවා. ඒකට නිදර්ශනයක් දෙනවා. හැබැයි නිදර්ශන කියනකොට නම් බොහොම ලස්සනට මේ තේරුම් ගන්න ඕනේ කියලා හිතනවා. නිදර්ශනයක් දෙන්නේ උකුස්සේ ගොදුරක් ගන්න ආකාරය. උකුස්සා දකින්නකොටම අනිසත්ව අතර විශේෂ මේ sannivedayak කරන හතුරෙක් ඉන්නවා. ඒක නිසා උකුස්ස කරන්නේ කවුරු සත්වරේ මේ නැතිලාට ගිහිල්ලා වල්දෙල් කොලයක් අහකාටි හැංගිච්ච තැනක වහකට ඉන්නවා. කරගෙන ඉන්නවා. ඊට පස්සේ බලහන් ඉන්නවා යටි සත්තු හැසිරෙන ආකාරය. ඉතින් අපිට මේ හාවරි මියරි රිලව් හරි මොකක් හරි කණ්ඩායමක් නැගෙන හැබැයි ඒ කණ්ඩායම දන්නේ නැහැ උකුස්ස ඉන්නේ බලහන් කියලා. උකුස්ස හැංගිලා බලහන් ඉන්නවා මේ කණ්ඩායමේ දුර්වලම දිහා. බලහන් ඉඳලා එයා ගොදුර ගන්න ඉස්සර වෙලා ඔක්කොම ගණන් කරලා බලනවා. නායකයා යන්න අරිනවා. පිටිපස්ස වෙන කට්ටියක් තාම ඇවිල්ලා නැහැ. දුර්වල දිහා බලලා මෙයා ගහන්නේ දුර්වලට. එල්ල කරලා එයා ඒ තමන්ගේ ඉන්න තැන ඉඳලා අර ගොදුරට පනින්නේ දුන්නෙන් විහිදිච්ච ඊතලයක් වගේ. ගිය ගමන්ම ගොදුරට ගහලා අල්ලන්නේ ගොදුර පහුරෝලින් ගොදුර යටපැත්තට තියෙන ඕ යටට අඬු තියෙන. ඒකට උකුස්සට ගහන්න බෑ සතාට. අල්ලලා එහෙම උස්සන උඩට. ඒ උස්සනත් එක්ක මේ සතා කෑගහනවා. කෑ ගහනකොට මුළු කණ්ඩායමම යුත ප්‍රකාශ කරන උකුසක අහුනත් උකුස කීතු කීතු කරා. උකුස කරන් දැහැගත්ත ගමන් ඉහළට. ඉහළට යන්නේ උකුසට ලාභය කණ්ඩායමට පාඩුයි. ඒ නිසා උකුස ගහන්නේ වෛද්‍යර ගුරුතුරට ගැහුව ගමන් ඌ අහසට පයින්. ඒක ලීල පුත්‍රයන්වහන්සේ දේශනා කරනවා. අහසේ ඈතට යනකොට ඌ හැරිලා බලනවලු. හැංගිලා හිටියේ කොතනද? ගොදුර හිටියේ කොතනද? සාර්ථකත්වයට හේතු මොනවාද කියලා ගොදුර අරගෙන යන ගමන් බලනවා. ආන්නේ වගේ යෝගාවචරයට යම් වෙලාවක එකලස ආවනම් එයා ඒක නැවත පතන එකත් හරියි. ඒක ලැබෙන්න පුළුවන් නොලැබෙන්නත් පුළුවන් හැබැයි අර තීරුම් ගන්න වෙනවා. එදා ඒක හරියන්නේ පරිසරයේ කොහොම විදියට මට උදව් කරාද? මගේ මානසිකත්වය කොහොමද? ග්‍රහචාරය කොහොමද? අවුවැස්ස කොහොමද? සක්මණ කොහොමද කියලා බලලා ඒ හරියන වෙලාවට නිමිටි නැවත නැවත අනුග්‍රහ කරන්නේ. ඒක සැපෙලා දෙන්නේ කියන එක නිකන් බොහොම බයපක්ෂව කරන්න. කරනකොට නැවත අතෙට යන සීන ඊට වැඩි ඒකට ඒක අගය කිරීමක් විතරක් නෙවෙයි කියන්නේ අගය කිරීමට අනුග්‍රහයක් කරනවා. ඒ අනුග්‍රහ කිරීම යෝගාචරය විසින් තමන්ගේ භාවනාට කරන ආවඩ ආයුධ කිරීමක්. ආවැඩීමක්. ඒක යෝගාචරය කළ යුතුයි. එතකොට එයා දන්නවා මේ මේ දේ හැදෙන්නේ අවශ්‍ය පරිසරය සකස් කර දීමේදී සමාන කලහයක් තමන්න කලහයක් තියෙනවා. නමුත් උන්ට බාහන හැදුනට පස්සේ පරිසරේ මොන වුණත් කරන්න. පසුබිමට රඳා පවතින කතිය අඩු වෙනවා. මුලදී මුලදී හරියන වෙලාවක ඒක නිමිටි අරගෙන ඒ නිමිටි නැවත නැවත සපයා දීම තමයි අපි කරන එකට කියන්නේ සමතානුග්‍රහිත කියලා කියන්නේ. මේ ඇතිවෙච්ච සමත සමාධියට අපි අනුග්‍රහ කරන්න ඕනේ පවන්සලන්න ඕනේ ආවඩන්න ඕනේ අයිබෝන් කියන්න ඕනේ. එතකොට යෝගාවචරය නැවත නැවත මේ ඒ தත්ත්වෙට මේ යන්න තියෙන අවස්ථාව අනුග්‍රහ නොකළ කෙනාට වැඩි වැඩි කියලා කියනවා. ඊට අපි ලොකු සංහේකට බොහොම ලස්සන කැලලක් එකතු කරලා තිබුණා මම දැක්කා. මේ කතාවම කියලා නෙවෙයි කවදා හරි කවදා හරි මේ විදිහට භාවනාවට අඩුම කටම සකස් කළ දීලා නන්දුවේ භාවනා කරන කෙනාට විශේෂ විදර්ශනා ඥානයක් ලැබුණොත් හෝ එන්සම පිටුවත් සෝවන් ආදී පසුනුබසින මාර්ගඵලයක් ලැබිච්ච දවසට අනිවාර්යයෙන්ම යා කල්පනා කරලා බලනවලු එච්චෙට එනකන් හිත මේ සාමාන්‍ය පෘථක් යන මනසක ඉඳලා මොන විදිය චිත්ත වීදයකට වැටිලා ආවේ ඒක පටන් ගන්නකොට මේ පෘථක් යන ගමේ සාමාන්‍ය දිනදා කියන මනසක ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා දැන් මේ සාර්ථකත්වය ඇති වෙට විනාඩි 45ක් 50ක් කල් ගන්නවනේ ඇහැරලා බලනකොට පටන් ගන්න මනසෙමත් මංගල ලක්ෂණ තිබිලා තියෙනවා කියලා තේරෙනවා. ඒ ගමන සාර්ථක වෙන බවට ලකුණු පටන් ගන්න වෙලාවේ ඉඳලා තිබිලා තියෙනවා. ජයග්‍රහණ හිතින් බලනකොට ඒව මංගල ලකුණු පේනවා. ජයග්‍රහණ උනේ නැත්තම් ඒව මංගල ලකුණු පිළිවෙත වගේ වෙන්නේ මේකට කියන්නේ පච්ච වික්‍රණ ඥාන කියලා. ඕනම දේ සාර්ථක වෙච්ච කංශිෂෙම මේ නෛර්යානික සත්‍යර්මයේ ඒ පුද්ගලයා පන්නමක් කොත්තන හිටපු මිනිස්සෙද මෙච්චර දුක් කරදර දිවිච්ච මෙච්චර පෘථග්ජනයා තම මෙතෙන්ට ආවා මේ මේක කොහොමද උනේ ආපු ගමන පිළිබඳ පසුවිපරුවක් කරනවා ඒ පංචක කෙනෙක් නෝට යාර කවදාකවත් මේ මම කියන එකේ නෑ හේතුඵල ධර්ම කොටාශක් පිළිගන්නේ නැහැටි තමයි මේ මම ඒකේ උදු නිරීක්ෂණය කරන්නේ ඒ නිරීක්ෂණය කිරීම හරිම මේ මුදිතාවෙන් කෙරෙන්නේ මේකට අවශ්‍ය අවශ්‍ය කැලියට පඩු වෙලා දුන්නා. නමුත් ගමන කියා. ගියා පස්සේ හැරිලා බලනවාමයි. ඒක සාමාන්‍යයෙන් කියනවා ඕනම කෙනෙක් මනුස්ස ලෝකේ ඉඳලා දිවි ලෝකේ උපත්ති ලැබුව ගමන් දිවි ලෝකේ ගිය ගමන්ම බලනවලු මම මොන වගේ කෘත්‍යයක් කරපු නිසාද මෙතෙන්ට ආවේ. මයිත් එක හිටපු ඔක්කොම මෙතෙන් එන්න බැරි වෙලා තියෙනවා. මට එන්න පුළුවන් නා කියලා කියන නම්බුකාර විදිහට නෙමෙයි බලන්නේ. හේතුඵල ධර්ම පරම්පරාව දිහා බලනවා. අන්න ඒ වගේ මේ වගේ පුංචි තමයි භාවනා හරියට දවසක් ආවා. උදම්මනන්න යන්න එපා. එහෙම නැත්නම් ආඩම්බර වෙන එක නෙවෙයි තියෙන්නේ. නිමිති ගන්න කියලා කියනවා. ඇති වෙච්ච සමාධියේ නිමිති ගත්තාම තමන්ට ඒක අනුග්‍රහ කරන්න පුළුවන්. ඒක තමයි තේරෙනවා මේ මල උඩට පිපුණට වතුරෙන් ඉරපෑවි නැත්තම් පායස් පිපෙන්නේ නැහැ. මල වතුර යටදී ඉරපෑවට ඒ පිපෙන්නේ මලත් උඩට එන්න ඕන ඉරත් පායන්න. ඒක තමයි පිපීම සිද්ධ වෙන්නේ. නිසා මලට ක්ලහක්කුත් තියෙනවා. සූර්යාගේ අනුග්‍රහයත් ඕනේ. ආන්නේ වගේ මේ භාවනාව කරන්න පුළුවන් හැටි තමයි උපරිම හේතු සම්පාදනය කරලා බලාපෑක්ෂා කරන්න නැතුව ගියොත් ඒක තමයි අඩුම බාධාව නැත්නම් ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියලා කියනවා. මේ ගමන සිද්ධ වෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි පර්යංක දෙකකදී මාලද අත්දැකීම් මෙලෙස වාර්තා කරමි. 1. හවස 6 සිට 7 පර්යංකේ. පටන් ගැනීමේදීම හුස්ම රැල්ල නොපිනී ගිය නිසා වෙනදා මෙන් අරමුණේ ඇති නීරසකමත් වෙහෙසත් නොතකා එදෙසම උපේක්ෂාවෙන් බලා සිටියෙමි. එසේ සිටින විට අරමුණක් නොමැතිකම නිසා ඇති වෙහෙස පහ වී ගොස් සිත තැන්පත් විය. ක්‍රමෙන් ශරීරය යමක් තුල කිමිදී යාමක් ලෙස දැනුනි. අවසානයේ බැලුමක හුලං යන්නාක් මෙන් ශරීරයේ හැකිලී ගොස් විකෘති හැඩයක් ගන්නා ලෙස දැනුනි. සියලු මාංශ පේශීවල පාලනයක් නැති විය. කටකොණකින් කෙල වැగిරෙනවා වැනි දැනුනි. මේ සියල්ල ඊතා කෙටි කාලයක් තුළ සිදු වුණා කියා හිතුවත් සීනුව නාද කරන විට පයක් ගත වී ඇති බව දැනගතිමි. දෙක උදේ 5 සිට 6:30 දක්වා පරයන්කය පෙරසේම අරමුණ නොපෙනී ගොස් සිත තැන්පත් විය. ටික වේලාවකින් ශරීරයේ කම්පනයේ ශරීරයේම කම්පණය වෙන්නට පටන් ගත්තේ. හරියට වාහනයක් ස්ටාර්ට් කර විගස එන්ජින් එක කම්පණය වන්නාක් ලෙසය. ටික වේලාවක් ඒ පැවති සියල්ල සංසුන් වී සිතත් කයත් දෙකම ශාන්ත ස්වභාවයකට පත්විය. එවිටම සීනුව නාද විය. මේ වාර දෙකේදීම ලද අත්දැකීම ලැබිය හැකි වූයේ අරමුණක් නොමැතිකම, නීරස වූවත්, වෙහෙසකාරී වූවත්, ඒ දිස උපේක්ෂාවෙන් බලා සිටින ලෙස ඔබ වහන්සේ විසින් පුනපුනා කරන ලද උපදේශයෙන් නිසායි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං නිදුක් නිරෝගී බව ලැබේවා, නිවන් සුවත් වේවා. මේ දෙපාරෙන් බෙල්ලෙක් ගන්න නැතුව හිටියනම් මම <laughs> ප්‍රශ්නලාදී හරියටම මේ <laughs> එලාගෙන බෙල්ලෙක් ගන්න. ඒකත් ඔබ වහන්සේම තමයි කරන්නේ. සියසම වේරට පව වෙනවට මම නැතුව ඔබ කරගන්න පුළුවන් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ඊයේ මා ලැබූ අත්දැකීම එක්තරා විස්මයජනක මෙන්ම සත්‍ය निराවරණය කරන සංසිද්ධියක්ද විය. දිගින් දිගට සක්මන් කරද්දී එක්තරා අවස්ථාවක මට යටිපතුල් දෙක පොළොවට ස්පර්ශ වන ප්‍රදේශයම ශරීරයේ වෙන කිසිම කොටසක් නොමැති බව ප්‍රදේශයේම හැර ශරීරයේ වෙන කිසිම කොටසක් නොමැති බවත් හැඟී ගියේය. සිත තනිකරම යටිපතුලේ ස්පර්ශයටම පමණක් යොමු වූ නිසා ශරීරයේ එම කොටසම පමණක් තිබෙන බව ටික වේලාවක් යනතුරු මනාව පෙනී ගියේය. මෙම අත්දැකීම මට වසර ගණනකට උඩදී ධම්මසරණ විහාරයේ ඔබ වහන්සේගේ වැඩමුළුවක සිටියේදී අද්දුටු දුටුවෙමි. විමතියට පත්වීමි. තේරුම් ගැනීමට අපේක්ෂා කාරණේ නොයටහිනි. ඊයේ නම් මේ හේතුව මට පැහැදිලි වූයේ අප දැනට කරන බණ අසන මාතෘකාව හා ඔබ වහන්සේගේ උපදෙස් මනා ලෙස අවස්ථාවට සම්බන්ධ වූ නිසායි. සිත හෝ විඥාණය යොමු වී හඳුනා ගැනීමට පත් නොවියේ නම් කය හෝ මම හෝ සත්‍ය වශයෙන්ම නොපවතින බවත් එය මනෝමය මායාවක් පමණක් බවත් මනා ලෙස වැටහි ගියේය. ඔබ වහන්සේ කී පරිදි භාවනා අරමුණ ගෙවි යන විට පැමිණෙන හිස්තැනට දෙපය හෝ ආනාපානය හෝ නොමැතිවන බවත් එහි මම හෝ අන් කිසිවෙක් නොමැති බවත් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගතිමි. මගේ මේ වැටහීම නිවැරදිදැයි තහවුරු කර ගැනීමට හෝ වැරදි නම් නිවැරදි නිවැරදිව වටහා ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේක අවචාන වාක්‍යයට උත්තරේ මේක නැවත නැවත කර බැලීමු මේ සර්වඥයන් අපට දීලා තියෙන අභ්‍යාසයකට කියනවා අනුපස්සනා කියලා. පස්සනාකින් බලන අනුපස්සනා කියන බලපොදී අනුව බලන. මේ විදිහට එක දෙයකට සම්පූර්ණ අවධානය යොමු කිරීම දර්ශනය කියන්නේ මුළු ලෝකෙම අයින් වීමක් කියලා. ඒකයි අපිට එක දෙයකට අවධානය යොමු කරන්න බැරි. මොකද අපිට ලෝකෙන් අයින් වෙන්න බැරි කම. අපිට ඕනි නම් පුළුවන් තරම් පුංචි මාංශයකට හිතව ගන්න. ඒ අංශු හැර මුළු ලෝකෙම අයින් කරන්න. නමුත් අපේ හිත කැමති නැහැ. එක අංශුවක් දැනගැනීමේ අභිලාෂය සඳහා ලෝකයේ අමතක කරන්න. ඒ නිසා අපේ හිත පුළුවන් තරම් ආයෙත් කියලා බලන්න ලෝකේ තියනවාද? අම්මා අප්පා ඉන්නවද? දරුවෝ ඉන්නවද කියලා. එතකොට අර අංශුව කල බැලීම කෙරෙන්නේ නැහැ සාර්ථකව. හැබැයි අනිත් පැත්තේ තියෙන අංශුතුළු මුළු ලෝකෙම තියෙනවා. ඒක ෆිසික්ස් නැත්නම් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල උගන්වන්නේ හෙලෝග්‍රැෆික් ප්‍රසන්ටේෂන් කියලා. උදාහරණයක් අරගෙන උදාහරණ කෙනෙක් පෙන්වන්න උත්සාහ කරනවා. එකක් තුලට යන්න පුළුවන් නම් ඒ තුලට යෑම නිසා අපි ලෝකයක් අමතක කරන්න වෙනවා. ඒකට යන්න අනිත් ලෝකය අමතක කරන්න ඕනේ. අමතක කළා ඇතුළට ගියාට පස්සේ ඒක ඇතුළේ මුළු ලෝකෙම තියෙනවා. ඒක නිසා මේ ලෝකෙ තියෙන හැම අංශුවකම විශ්වය නියෝජනය වෙනවා. ඒ නිසා අපිට විශ්ව බලන්න විශ්ව පිටතට යන්න ඕනේ. විශ්ව විදින කාංශකණේක ඇතුළට ගියාම ඒක තුල සියල්ල තියෙනවා. බුදුසසුනේ සර්වජතා නාන අවබෝධ කරේ. අන්දට රොකට් තරම් ගිහිල්ලා නෙවෙයි. අඟහරු ලෝකෙට ගිහිල්ලත් නෙවෙයි. විශ්වයට ගිහිල්ලත් නෙවෙයි. ඇතුළට ගියාට පස්සේ ඒක තුල සියල්ල තියෙනවා. ඒ කවුරක් විශ්වාස කරන්නේ නැහැ. මේ සමස්තය සියල්ල නියෝජනය කරනවා සියල්ල සමස්තය ඒක පුංචි මානව නියෝජනය කරනවා පුංචි මානව සමස්තය නියෝජනය කරනවා කියලා. ඒකට මේ YouTube එකක් හදලා තිබුණා මේ මචනේ කවුරු දැකලා ඇති. ඒක පෙන්නනවා මේ ෆ්ලොරිඩා වල ලස්සන හෝටල් එකක් අයිනේ තියෙන ගාව මේ වතුර තටාකයක පහවෙන බෝට්ටුවක් උඩ අලුත බඳපු ජෝඩුවක් පික්නික් එකට ගිහිල්ලා ඒකේ ඉන්නවා. ඒක ඒක පෙන්වන ලස්සන මීටර් 10ක් විතර උඩ ඉඳගෙන ලুকু පාවෙනකක් උඩ නොනා මාත්‍යය දෙන්න ආටාවේ දාන කරනවා. නොනා මාත්‍ය මාත්‍ය උඩ ඇලවෙනවා. බොහොම විවේකී හොඳට අවුව තියෙන ඊට පස්සේ මීටර් මේ පෙන්වන දර්ශනේ මීටර් 100ක 10 ඉඳලා 100ට උස්සන. 100ට උස්සනකොට වතුර වතුර තටාකයයි හොටලේ පෙන්වන. ඊට පස්සේ මීටර් 18 උස්සන. 18 උස්සපුවාම මේක රටේ කොනක තියෙන රිසෝට් um, එකක්. එහෙ දෙන්න මේ මේ ඉන්නවා වෙන්නේ ඊට පස්සේ ඕක උස්සන උස්සන උස්සන උස්සන ගියාම මුළු ලෝකෙම පුංචි වෙලා. නිකන් දෙහිගිරියක් විතර සයිස් එකට පේනවා. ඒකට අනිකුත් ග්‍රහලෝක පෙන්නලා ඊට පස්සේ පෙන්නනවා සූර්යා වට මේ පෘථිවියත් කරකිනවා. අර ග්‍රහලෝකත් කරකිනවා. ඒක තවත් පැත්තට යනකොට පෘථිවි සෞර ග්‍රහ මණ්ඩලය චීරපතේ තුල ගන්න සාපේක්ෂ දර්ශනේ පේනවා. ඊට පස්සේ මේ වගේ ක්ෂීරපත ලක්ෂ කෝටි ගණක් තියෙනවා. ඒක ලියවිලා එතන මේ ඔක්කොම වෙලා තියෙන්නේ මැද න්‍යෂ්ටි වටේ මේ කැරකෙන එක තමයි. න්‍යෂ්ටි වටේ උරේ වටේ මේ ගහලෝක කැරකෙනා වගේ ශිරපතේ තියෙන වගේ එකක්. ලෝකෙන් හැම ශිරපතේම තියෙනවා කියලා ආයෙ ගේනවා මේ. ගෙනල්ලි වෙලා මේ මහත්යාගේ මේ බැලමිටට මීටර් 10න් ගෙනල්ලා මීටරයට ගෙනල්ලා සෙන්ටිමීටරයට බස්සලා. ඊට පස්සේ ඒක ලොකු කරගලා පේනවා. පෙන්නකොහම මේ හැම පෙන්නනවා. ඒ නිසා අතුරු නැතුව පැලලා ගියේ වැවක ට්‍රෝල් මඩ විපුරනවා වගේ පේනදී. ඊට පස්සේ ඒක දිගේ ගියාට පස්සේ ඒකේ කාංශුවක් කරගත්තාම සෞරග්ග මණ්ඩලේ වගේ මැද ඉලෙක්නියස්ටි තියලා වටේ කරකිනවා පේනවා. ඒක දුකෝ කැතර ගියාම තියෙන දර්ශනයයි. ඒක ඇතුළෙම ගියාම තියෙන දර්ශනය ඒක. ඒ නිසා අපි භාවනා කරනකොට පොඩි දාන දීමක් කරනවා. අපි නොදන්නා වූ අරමුණකට හිත දාලා ලෝකෙම දන් දෙනවා. ආස්වාස්වාසයට හිත දාලා. ඒක විතරක් ඒකට විතරක් සාදරේ වෙලා. ඒකට කිතා බහැලා ලෝකෙ දන්. ඒ නිසා මේක භාවනා කියලා කියන්නේ අපි මෙතෙක්කන් කවදාකවත් නොකරු උස්සස්ම දාන. අපි ඒ වෙලාවේ මුළු ලෝකෙම දන් දෙනවා. ඉතින් දාන දෙන්න බැරි එකක් කියලා. ඒක කරගන්න බැරි අයට අරමුණට යන්න බෑ. නිතරම අපව ලෝකෙට යන්න හිතනවා. මොකද ඒක දාලා ඉන්න බැරි කම නිසා. ඒ දේ අරගෙන ඉවරලා ඒක ඇතුළට ගිහිල්ලා බලනකොට ඒක නැති වෙනවා. දැන් මිනිස්සු බුදියාගෙන ඉන්නකොට මෙතෙන්ට පෙන්නලා ඒක ලංකල ලංකල ලංකල ඇතුළට ගිහිල්ලා ඒ හැම අංශුවක් අරගෙන ඒ අංශුව පරමාංශුවකට කඩලා ඒක ඔක්කොම කඩලා කඩලා යනකොට දැන් මිනිස්සෙක් මොකක්වත් නැහැ. සම්පූර්ණ නැතිලා ඒක ශක්ති බාටපත් වෙනවා. එතෙන්ට නිකන් ඒ වීඩියෝ ක්ලිප් එක පෙන්නන්නේ නැහැ. නමුත් ඇතුළට ගෙනියනවා. ඒ වගේ තමයි ඕනම දෙයක් අතට බහැලා බලන්න ඒ බැහැීම නිසා සැරසෙනකොටම ලෝකයා මතක වෙනවා. ඊටසේ මේක අතට ගිහලා මේක විශ්ව කරනකොට ඒකෙත් මොකුත් නැහැ. ඉතින් ඔය ගමන යන්න ඉතරදී බෙදීම් සයිත මේ ලෝකේ ඔය ගමන යන්න ශ්‍රද්ධාව නැතුව බෑ සීල නැතුව බෑ සතිය නැතුව බෑ. ඉතින් සාමාන්‍ය අපිට කියලා තියෙන ශ්‍රද්ධාවෙන් කරන්නේ නැහැ. චාල ශ්‍රද්ධාවක් ඕනේ මොකද තමයි සම්පූර්ණයෙන්ම නැති. නැතිවීමක් නෙවෙයි වෙන්නේ ආධ්‍යාත්මික පුද්ගලයෙක් පාටපත් වෙන එක වෙන්නේ. ඒකට අපේ මේ ඕලාරික කය, ඕලාරික රුචර්ජක, ඕලාරික පෞරුෂත්වය, ඕලාරික ගති ලකුණු මේ පුරුදු හැබැයි හැලෙනවා. ඉතින් අපිට ඒක තමයි කරගන්න බැරි. කොයි එකට අවධානය යොමු කරත් ලෝකේ තියෙන හැමදේම පොදු ලක්ෂණ යටින් සමානයි. කොටින සම්පති ලක්ෂණ විතරයි. රූප ධර්මයකට ගියත් නාම ධර්මයකට ගියත් ඉතින් ඇතිව වෙනස් වෙන භාවයටපත් වෙලා නැති වෙන එක විතරයි තියෙන නිසා අපිට අර දේවල් වෙන්කොට හඳුනා ගන්නා තියෙන මේ කැහැදරකම නිසා අපිට සියල්ල සමස්තයෙන්ම සමානයි කියලා දැනගන්න බෑ. අපිට මාතා යතා නියම් පුත්තන් කියලා තමන්ගේ දරුවට කරන ප්‍රේමය සියලු දරුවන් කෙරේ කරන්න බෑ. අපි මැරෙන්න ගහ ගන්නවා මේ තමන්ගේ දරුවා කෙරේ තියෙන ප්‍රේමයකට මේ අයිතිවාසිකම් ගන්නට. ඉතින් කියන එක හොඳයි. ඒකෙන් ආදර්ශයක් ගන්න ලෝකේන සමස්ත දරුවන් කෙරෙහි සමානව බලපන්. ඒක තමයි. ඒකට අපේ වෙලා තියෙන අපි අර මේ දයාව මෛත්‍රිය. පටු පරාසයකට දැම්මට පස්සේ ඒ පටු පරාසයෙන් එහාට ගියම මේ දයාවම තව දරුවෙක් මරණ තරමට යනවා. ළමගේ දරුවා බේර ගන්න තව කෙනෙක් මරන්න පුළුවන් තරමට යනවා. ඔව් සියල්ලටම එකදී බලන්න ගියොත් තමයි තේරෙනවා. බලන්න යම කරන්න ඕනේ සීල බාරගත්ත පමණින් ඉවරයි. ඒක නිසා කොයි වෙලාවක හෝ අපි එකට බැසගත්තයි කියලා කියන්නේ අනික් සියල්ලම අමතක කරා. ඒක අපිට තේරෙන්නේ බැස ගන්න දේ ඒ තරම් කෑදරව අල්ල බදාගන්න. නමුත් අපි හිතාගත්තු බැස ගන්න දේ මධ්‍යස්ථ දෙයක්. ආශ කරන්නෙත් නැති තරහ කරන්නෙත් නැති. ඒකට නීරසකම ටිකක් එනවා. ඒකෙදි මේක දිහා බලන්න හිතුවොත් කාටද තේරෙනවද? දැන් මට මේ වස්තුවට අදාළ පරිලාහේ තියෙනවා. දරතේ තියෙනවා. ආතතිය තියෙනවා. අසහනේ තියෙනවා. නමුත් ඒක නිසා මුළු ලෝකයක් ආතතියයි. මුළු ලෝකයක් දරතයයි. මුළු ලෝකයක් පරිලහයනේ මේ ටික විතරයි තියෙන්නේ කියලා දන්නවනම් ඒකම ශාන්තියක්. ඒකම නිවනක් වෙනවා. ඒ මොකද මේක ඕනම වෙලාවක ඇති කරගන්න පුළුවන් දෙයක්. ලෝකෙම බදාගෙන කරගන්න දොඩංගෙ දොඩංගුඩ බදාගන්න කියාගේ බදාගත්තර මොකක්ද අහු වෙන්නේ. එකක් අල්ලගෙන ඒක හොඳට බලාගෙන ජීවත් වෙන්නේ. අරකට නොසලකා හිටිය කියලා වෙන්නේ නැහැ. අපි දැන් මේ භාවනා කරනවායි කියලා. ලෝකෙට තියෙන ඉකරෙත්වන යුතුයකම් පැහැර හැරෙනවායි කියන එක අපේ අමනකමට කියන මිසක් කවමදාක මොනකට කෙරෙන සම්පූර්ණ සේවාව සිද්ධ වෙනවා. මේකට කරනකොට ඒක මොකද දන්නද අපි ලෝකෙ හිටියන කරන ඒ ලෝකය අනන එක තමයි. ලෝකෙ කක්ක කරන එක විතරයි. ඒක කෙරෙන්නේ නැති එක ලොකු ලාභයක්. අපි කියනවා සාමාන්‍ය අර මේ ඊපස්සේ මේ ස්වාමීන් වහන්සේ කියලා තියෙන කොට කර සිටිවිලි සිය කියන එකේ අපි ලෝකයට සේවය කරනවා කියලා පඬිතියෝ ලෝකයට මෙහෙ කරති අතිපඬිතියෝ ලෝකේ එහෙ මෙහෙ කරති අපි හිතනනම් ගෙදර කරන්නේ එහෙ මෙහෙ කරන කරනවා දැන් ඒක කෙරෙන්නේ නැති නිසා හරි ලාභයි වරකටනේ ලෝකෙට වෙන්න ඕන දේ වෙනවා ඒ අතරින්ද තමන්ගේ අවධානය ප්‍රත්‍යහාත්මත් වැඩේ ඉතින් ඒ නිසා මේ වගේ අත්දැකීම් වෙනකොට ඒක ඔය මේ දැන් අද තියෙන ක්වොන්ටම් ෆිසික්ස් වල ඔක පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. මෙන්න මේ ඉතාලම සියුම් ඕනම අංශුවක් ගත්තොත් ඒ කියන්නේ ශක්ති කවදා හරි ශක්ති අංශු බාටපත් වෙනවා. ඒ කියන්නේ ද්‍රව්‍ය වෙන ශක්තිය හරහා සමහර විට ද්‍රව්‍යම වෙනවා. කොහොම වෙනවද කියන්න කාටවත් කියන්න බෑ. E mc2 කියන ෆෝමියුලා එක ඒක තමයි දීලා තියෙන්නේ. ඒ වස්තු ස්කන්ධය වැඩි කිරීම ආලෝකයේ වේගයේ දෙගුණය වර්ගය සමාන ප්‍රමාණයක් ශක්තිය ඇති කරනවා. මේක නිතර සිද්ධ වෙනවා ලෝකේ. කෝකෙන් කෝකට යනවා කියලා කියන්නේ. යම් වෙලාවක ශක්තියක් වස්තුවක් පාටපත් වුණොත් මූලිකම වස්තුවේ අංශුවේ නැත්නම් ඇටොමික් නෙමෙයි සබ් ඇටොමික් පාටිකල් එකක ಗುಣ දෙකයි තියෙන්නේ. එකක් තමයි වේගය අන්තිමට එක ස්කන්ධය. එච්චරයි තියෙන්නේ ඔක්කොටම මේ දෙක තියෙනවා. ඉතින් මේ ලෝකේ තියෙන වැඩිම ඔය සර්න් වල තියෙන විද්‍යාගාරට වගේ ගිහිල්ලා එයා මුළු යන්ත්‍රයම හැදුවොත් එක අංශුවක් තෝරාගෙන ඒ අංශුවේ වේගය බලන්න කවදාකවත් වේගය බලන්න හදපු යන්ත්‍රේ ස්කන්ධය බලන්න බෑ. වේගය හදන්න යන්ත්‍රය හදලා වේගය බලුත් වේගය වෙන ස්කන්ධය බලන්න බෑ. ද්‍රව්‍ය ස්කන්ධය නැත්නම් බර බලන්න හැදුවොත් මේ යන්ත්‍රේ ફોકસ කරොත් වේගය බලන්න බෑ. කියන්නේ වස්තුවකට තියෙන ලක්ෂණ දෙකයි. දෙකම එක සැරේ බලන්න බෑ. එකක් බලන්න අනිත් එක කරගන්න. ඒක බලන්න මේක කරගන්න. ඒ නිසා අපිට මේ ලෝකේ බදා ගන්න කියාට අපේ ඉන්ද්‍රියන්න පුළුවන් වන් ඩොන්කි ඇට් අ ටයිම්. එක වෙලාවට එකයි පුළුවන්. නමුත් අපි හිතනවා ඊගා චිත්තක්ෂණෙ වෙනේකට යන්න පුළුවන් නිසා අපි මුළු ලෝකෙම අල්ලගන්න. ලෝකෙම බදාගෙන ඉන්නවා. ඒකලෙක තනි කර මායාවක් තියෙන්නේ. අල්ලපු දෙය මේකයි කියලා දැනගත්තාම තේරෙයි. නිකන් හරි පුංචි මේ අඩුලලකට ඉරකින් අපි මොකද රූපයක් නවනවා. ඒ රූපේ පෙන්වනකොට අඩු ඉරි කැලිට කැන්දර පස්සේ ඒකේ පේන කාටුන් චිත්‍ර වගේ ඒ ගෑනු කෙනෙක් පේමුගෙන කඹ ගෙඩියක් තෙල් ගෙඩියක් වගේ පේනවා. නැත්නම් එතන තියෙන ඉරි කැලක් විතරයි. අන්නේ වගේ අපිට මං ඇවිදින්න බව පෙන්වන්න අපේ මොලේට ඕන කරන්නේ තාම පුංචි තොරතුරු ටිකක් විතරයි. ඒ තොරතුරු ලැබිච්චම මං ඇවිදින්න බවට පත් වෙනවා. ඊට පස්සේ බලන්නේ බව. මේක අහන්නේ කොහොමද? ඒක දකින්නේ. එක එකන එක එකන වලටපත් උනාට මේ අහන කෙනා නෙවෙයි දකින්න කෙනාට. සම්පූර්ණ වෙන කෙනෙක්. අපිට අපි නිත්‍ය සංඥා කරන නෑ නෑ මමමයි. මේ අහපු එකනා තමයි මේ දකින්න දකපු එකනා තමයි. ගන්ධ රස බලන්නේ කියලා. බුදුජානකයන් දේශනා කරනවා. අපි දැකීම සඳහා වර්ණ රූපයකට හිත යදුවොත් අපි හට ගැනීම දකින්නනම් මේ හටගත් වර්ණ රූපය ක්ෂය වෙනකන් ඉඳ ඉසලත් වෙනසලා ඉන්නේ. හටගන්න එක නෙමෙයි බලන්නේ විපරිණාමයට ප්‍රතිචය ගන්න නැති. ඉතින් ඒක දෙසරයක් පේනවා කියන කතාවක් වෙන්න බෑ මේ ලෝකේ. වෙස්ටර්න් ෆිලොසොෆිය ලෝකනවා. එකමිනියකට ගඟට දෙසරයක් බැල නාන්න බෑ බලන්න. පළවෙනි බෑකු ගඟට නෙමෙයි දෙවෙනි සැරේ බලනකොට ගඟ ගලලා ඉවරයි. මට ඒක ඒ සුද්දා කියපෙන්න දුවා. මේ මිනිහා කියනවා ඒ මිනිහමත් නෙවෙයි දෙවෙනි දරේ වයින්ට උනා කියලා ඉන්නවා. ඉතින් වහිෂ්ඨරි චිත්තකේ නාගවෙච්ච මිනිහ. එකම කකට දෙසර බහින්නත් බෑ. එකම මිනිහට දෙසරක් බහින්නත් බෑ. ඒකනේ අපි ලස්සන තොරණක් ගහගෙන ඉන්නේ. ඔය තොරණ දෙයරම ඉවරනේ මරණයෙන් පස්සේ. මරණයට එනකොට ඔක්කොම කටලා යනවා. ඒකයි අපි මේ මරණය වෙනවා ලොකෝට බලනවා. මරණය හරි මැජික් එකක්. අපි මේ හදාගෙන ඉන්න සියල්ලම අපේ හදාන තියෙන ලස්සන මනෝ ලෝකයම සබන් බබුලක් වගේ කඩලා යනවා. ඒ නිසා පුදුම බයයි මේ මනෝ ලෝකයට කැමති මිනිහා. සබන් බබුල කැඩෙනවට බයයි, මරණයට බයයි. මේක මරණයක් මේ සබන් බබුලක් බව දන්න කෙනාට මරණේ එන්නකම් බලා ඉන්නවා. ඔන්න මේක මම බලන්න හිතාට ඔන්න දැන් මට පේනවා. මේක පිළිලා නැහැටි. පිටිල ගිය කියලා ශක්ති සංස්කෘති නිමේ හැටියට මොකවත් වෙනසලා නැහැ. ශක්තිය මෙතෙන් දුන්නකෙ එතෙන්ට ගියාට මේ ලෝක විශ්වයේ ශක්තිය තියෙන්නේ සංස්ථිතියේ. කඩන්න බෑ. මකර හිතහැට වූ හීන ලෝකයකට යන සබම්බු බුල කරන්නේ. ඒ වගේ සබම්බු බුල තමයි ඇමරිකන් ආර්ථිකයේ තිබුණේ. ගොඩනගලි හැදිලම කඩලා ගියා. ඒ ඒ ආර්ථික මේකේ ගියාට පස්සේ ආර්ථික විශේෂඥ කොච්චර ඔරුව කහ කහ බැලුවද එකෙකුටවත් තාම කියන්න බෑ යකට ගණන් බැසියයි කියලා. එකෙකුටවත් තාම කියන්න බෑ පෙට්‍රල් ගණන් බැසියයි කියලා මොනම න්‍යායකටවත් කියන්න ඔය ස්ට්‍රීට් මැගසින් එක පවා කියන මේ ගොඩනැගිලි පැත්තෙන් ආර්ථික ගඩ ගැටිච්චාම ඒකට ගන්න බෑ. ඒ කොහොමද කවුරුත් දන්නේ නෑ. නෑ කියන්නත් බෑ. පිටල් බයි. කාටවත් කියන්නේ. ඒ ඔච්චර අතරක් වල ඇති මිනිහෙක් ඉන්න නෝක ප්‍රෙඩික් කරන්න බලන්න වෙන්නේ බෑ. කරන්න බෑ. බුදුජානක කිසි ප්‍රශ්නයක් නෑ. බුදුන් කියනවා වෙනස් වෙන එක තමයි මම කිව්වේ. වෙනස් වෙච්ච එකට බය වෙන්න දෙයක් නැහැ. උත්තර වෙනවා නකම වෙනස් වෙනවා තමයි මම කියලා තිබේ කියලා පුළුවන් කෙනෙක් අපට ඒ බුදුහාම පිටිපස්සේ අපට මේකේ සක්මන් කරනකොට මෙතන තියෙන්නේ මේ අතාර පොළවයි හැප්පෙන පයයි විතරයි අනිත් ටික සේරම පසුබිම් දර්ශන පමණයි ඒකේ වේදිකාවේ අතර තියෙන පසුබිම් දර්ශන එහෙම නැත්නම් වේදිකාවේ හැරසෙල් ටිකක් විතරයි අපේ මොළයේට මම විචින්නේ බව තේරුම් ගන්න මොකක්ද උන්නේ අර ඩිංගිත්තක් අර ඉතින් හීනෙකදී අපි අවිජින දකින්නකොට ওই ඩිංගිත්තවත් නැහැ ඊට හීනෙන් ඇවිදලා හීනෙන් අඬ වෙලා හීනෙන් කලබල කරන අපි නැගිටිලා පස්සේ තාම හිතේ තියෙනනේ බය චකිතය අඬන ගතිය. ඕකවත් නැතෝක මාළ පෙන්නන්න. මේ කියන එකක් නෙවිලා තියලා ඔබ මෙතන. දැන් මේ ලියලා තියෙන එකත් එහිදී මොනවද නැති කියලා කොහොමයි වෙරිෆයි කරන්නේ? කොහොමද කරන්නේ? ඒසම් භාවනාදී එකම දේ තමයි වෙරිෆයි කළ හැකි වීම. වෙරිෆයබිලිටි එනම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් මේක විපස්සනා තියෙන එකම ලක්ෂණය. කිසිම ගුණ දෙයක් පිළිගන්නේ ඕනම දෙයක් උඩ දෙයක් වෙන්න පුළුවන් වෙන්න පුළුවන් බව පිළිගන්න විපස්සනා. භූත භූතතෝ පස්සති කියලා කියන්නේ හේතුඵල ධර්මයෙන් පහළ වෙච්ච දේ භූතය. භූතේ නෙවෙයි. වොල්මන් නෙවෙයි. හිතදුවක් නෙවෙයි. කවුරුත් මවාපාපු දෙයක් නෙවෙයි. හේතුව. මේ හේතුඵල ධර්මයෙන් හටගත් දෙයක් විදිහට බලනකොට ඉඥාන නිවනක් ඕනේ. ඒකටම නිවන කියලා කියනවා. ඉතින් අපි දවස පුරාම ජීවත් වෙන්නේ අපි හිතාගත්ත ලෝකෙක මේ ලෝකයේ සමාජ අපි දන්නේ හීනියත් දන්නෙත් නැහැ. එහෙම නැත්නම් අපි බීලකටලා හිතාගත්ත එකද දන්නෙත් නැහැ. ඒක සඳහා එකම ක්‍රමයක් මුචිතනසේ දකින්නේ. මේක නැවත නැවත බලන්න අනුපස්සන කරන්න. අනුපස්සන කරනකොට ඒ තමයි දැකපු එක ආයසරයක් අත්දකින්න පුළුවන් තත්ත්වයට ආවොත් මේක බුහුතයක්. අද්භූතයක් නෙමෙයි. එيشා යාග කරණ තියෙන එකම දේ කැප සංගහන්නත් වෙනවා. කවුරක්වත් ඕනෙත් නැහැ. ආයසරයක් වෙන්නේ නැහැ. ආයසරයක් වෙන්නේ වෙන්න වෙන්න වෙන්න වෙන්න ගැඹුරට යනවා. ඒ නිසා ඒ ඒක දකින්න පුළුවන්කම තමන්ගේම අත්දැකීම් සම්භාරයේ මත රඳාපවතින මිසක් මේක ගෑනුන්ට විතරයි පුළුවන්, පිරිමින්ට විතරයි පුළුවන්, උගතුන්ට විතරයි පුළුවන්, බෞද්ධයන් විතරයි පුළුවන්, පැවිද්දන්ට විතරයි පුළුවන් කියලා මොකාටවත් නීති හදන්න බෑ. කාගවත් අධිකාරී ශක්තියක නැහැ. මේක වෙනේනවනම් කාටද වෙනම නම් බලක් ගන්න කාටවත් බෑ. නොවෙනවනම් වෙන්න සලස්සන්න පුළුවන් කෙනෙකුත් නැහැ. ඒ නිසා මේ කරන පරිශ්‍රණය හරිම ඉන්ට්‍රින්සික්. හරිම නයිසර්ගික. හරියම නිකන් ඉලෙක්ට්‍රික් තමයි. ආසියම් ආවේග ප්‍රතිමා කාඩපස්සේ අකුණු විදියක් කොට. කාගවත් ආනියක් නැහැ. ඒ වගේ ඒකේ තියෙන ඉලෙක්ට්‍රික් ගතිය මිනිස්සු ක්‍රියා කරන්න තියෙන අත්‍යවශ්‍යම ලක්ෂණය එච්චරයි. ඒකට ලෑස්ති නැත්නම් නාකියුයි. ගොඩනෙක් දැක්කම නාකි වෙයි. මට කරන්න දෙන්නේ නැහැ. ඉතින් මාත් නාකි. ඒක හැම වෙලාවෙම අලුතෙන් බලන්න. අලුතෙන් ඉපදිච්ච ඇසකු කුස්පකී ලෝකෙදී බලන විදියට. ඉපදිච්ච ගමන් බබේ කුස්ම ගන්න හැටියට. තතන තතන ඇවිදින බබේ හතයි හතයි කියලා සක්මන් කරන විදියට යනකොට මේ set mind beginners mind කියන පොතේ ඒකට කියන්නේ beginners mind. හැම වෙලාවෙම ඒ නවෝදයට ගෙටයක මොනම විදිහකින්වත් ඉතිහාසය කන්සල් කරන්න එපා. ඉතිහාසය කන්සල් කරන්න මේකට අනුග්‍රහ කරන්න විතරක්. ඉන්නහට ගන්න. ඒකට බැලුවම හැම වෙලාවෙම මේ අලු කීපදීච්ච බබෙක් වගේ. ඇත්තටම සර්වඥාන්සලකට යනකොට අපි ඔක්කොම බබුටි. අපිට එක්කිරිකුවක් කියන්න බෑනේ අපිට එච්චර දැනුම තියෙනවා අපිට එච්චර උනන්දුව තියෙන මොකුත් කරන්න බෑ. ඒ නිසා අපි සර්වඥාන්සේ ඉදිරිපිට ඉන්න වගේ නිතරම මේ නිහතමානී මනසත් එක්ක ඉන්නවනම් අපේ ලොකු සංහස මතක් කරන්නේ මේ හතරමා භූතයෝ නිතරම අපිට මේ ධර්මයේ කියලා දෙමින් ඉන්නේ. අපි රිසීව් කරන්නේ. පිළිගන්න කැමති නෑ මොකද හතරමා භූතයෝ කාටවත් මයින් කරන්නේ නෑ. අවුට වැසටවත් දෙයයන් ආන්සේවත් මනුස්සයකට එයාගේ න්‍යාය න්‍යායමයි. නමුත් අපිට ඒක බලන්න බැරි. අපි බලන්නේ පාට කන්නඩිය නිසා. නමුත් එකම දේ නැවත නැවත බැලීමයි එකම ක්‍රමය. අනුපස්සනාන්ත විපස්සනා කියලා දැනගන්න. ඒකම නැවත නැවත කරනවා නම් ඇදහිල්ලෙන් නොමග යන්න බෑ. කවම දාකවත් නොමග යන්න බෑ. එන්නේ එන්නේ එන්නේ රීෆිකේෂන් එතන කොග්නයිසින් රෙකග්නයිසින් වගේ එකම දේ නැවත නැවත තහවුරු වීම තමයි සිද්ධ වෙන්නේ. මොකද මේ ලෝකෙ ඔක්කොම වෙනස් වෙන දේවල් අතර වෙනස් නොවෙන පදාර්ථයක් තියෙනවා. අනුපස්සනාව හරහා විතරයි ඒකට යන්නේ. නැනස අවශ්‍යයි නැත්නම් ධනාවකේ සම්පේ නැත්තර අපි නැවත පළයන් ප්‍රශ්නාව සාපේක්ෂව දෙවියන් ශ්‍රද්ධා જાති හතරක් ශ්‍රද්ධා කියන මාතෘකාවෙන් කතා කරනකොට කියනවා අපි මේ වැඩේට බයින්ද ඉස්සලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාද සද්ධා කියලා එකක් තුනනේ. ජාහට ගුරු කියන්නේ, ජේසුස් සංජ ගුරු කියන්නේ කතෝලිකයි. දෙබ්බේ ගුරු කියන්නේ දෙබ්බෙට නබිනාගතුමා ගුරු කියන්නේ අපි සද්ධාව කියලා ගන්න. හැබැයි වෙරිෆයි වෙලා නැහැ. ඒකට කියනවා අමූලික සද්ධා. නැත්නම් පශාද සද්ධා. නැත්නම් සුපර්ෆිෂල් ෆේත්. පටන් ගන්න එක අත්‍යවශ්‍යයි. නැත්නම් අපි පටන් ගන්න. ඊට පස්සේ ওই කියන සද්ධා වෙනවා උරගාල බලලා. මම මේ මේ ශේෂ්ත්‍රි තුල මම දන්නවා මේක මේක තමයි කියලා. ඒකට කියනවා ඔකප්පන සද්ධාය බැසගෙන. ඒක යෙතිලා. තමයි ලැබිච්ච අත්දැකීම් මට්ටමේ ඒ බුදුහාම කරත් ඔකම මං කිව්වත් එච්චරයි බාහන ඔකම කිව්වත් කිව්වත් ඔච්චරයි කියලා ඔකත් සද හැබැයි ඒක පුංචි ටිකයි ඔප්පු වෙලා තියෙන කොටක් තියෙන ඔප්පු කරන්න ඊට පස්සේ මෙයාට හිතනවා මේක මම මුළු එකම සමස්තයම ඔප්පු කරගන්න ඕන කියලා ආජීවය සකස් කරගෙන වැඩ කරගෙන යනවනම් එයාට අධිකම ශ්‍රද්ධාව හම්බ වෙනවා දකින්න ඕනම දෙයකටම මේක ඇත්තයි යොදන්න පුළුවන් කියලා අධිකමයක් ඊට පස්සේ තියෙන තියෙන ශ්‍රද්ධාව කොයි තුනේ පරිපහිරු ආගම ශ්‍රද්ධාව කියලා නිවන් ලබන්න නෙවෙයි ඒක කරන්නේ. මහබෝසතාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් ලබන්න තියෙන නියම නතර කරලා ස්වර්ණය. අරියත් මාර්ගේ නතර කරගෙන සම්බුද්ධත්වයේ වැඩ කරනකොට ඊයත්ගේ තියෙන සද්ධාව يعني මහබෝසතාණන් වහන්සේලාගේ තියෙන සද්ධාව ඔය තුනට වැඩි වැඩි. ඒක මේ මහ පොළොට අද තියලා අදිෂ්ඨාන කරුත් පොළොව කොල්ලන්න පුළුවන් තරම් අදිෂ්ඨාන මේ අදිෂ්ඨාන ශක්තියක් ඇති වෙලා තියෙනවා. ඒක ආකරවති ශ්‍රද්ධාව නැත්නම් අධිකම ආගම ශ්‍රද්ධාව කියලා කියනවා. නමුත් විපස්සනා කරන අය ගන්නේ පසාද ශ්‍රද්ධා, ඕකප්පන ශ්‍රද්ධා, අධිකම ශ්‍රද්ධා. ඒන ගන්නකොට බොහොම පස්සන්න වාස්ලකදී බොස්සන්න වාස්ලකදී අවසාන ශ්‍රද්ධාව ආගම ශ්‍රද්ධාවත් එක්ක බලනකොට ශ්‍රද්ධා જાති හතරක් තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක විපරිණාමයටපත් වෙන දෙයක්. අපි හිතන්නේ සද්දා කියන්නේ එක ඩිෆිනිෂන් එකක් එක නිර්වචනයක් කියලා. ඉතින් ඒ තාක්කල් එයා සද්දා කියන විශේෂයටම බහැලවත් නැහැ. සද්දාව එන්නේ එන්නේ දවසින් දවස දවසින් දවස අනිකුත් සෑම ධර්මයක් වගේ නම් කරනකම් ඉන්නේ නැතුව වෙනස් වෙ ਜਾਂති. නම් කරලා බලනකොට ඒක නෙවෙයි දැන්. ඉතින් කම්පාරපත් වෙන නිසා අපි හැම වෙලාවම අන්නේ අලුත් වෙන ගතිය තියෙන නම් කරන එක දෝෂයක් නැහැ. හැබැයි Taman නම් කරද්දී ඊගාදාස ගන්නකොට වෙනස් වෙලා තියෙන ඉඩ තියෙනවා කියන සූදානම් ගමනේ යන එකයි තියෙන්නේ. නැත්නම් සන්නස පිටට එන අරමුණු අරමුණු වෙත ඒවට ඒවා සඳහා අනුද්‍රව්‍ය දෙකකට අපි දකින අහන දේවල් අපි එක්ස්පීරියන්ස් කරන දේවල් පමණද එන සන්නස ඒක පමණක් පසුලක් මැද නමක දැන් අපි හීන ඉතින් දකින්න පුළ දකින්න අරමුණක් ආදාවක් ඒ සමහර දේවල් දකින්න පදාක දාහන්නේ දැකලාම නෑ. දාහන්න බැරි දේවල් සමාලාට මම සමාලාට අවබෝධ ඉච්චරයක් වෙනවා දන්නවනි භාෂාව. ඒ වගේ ඒ වගේ කොහොමනස ඒක අරමුණ වෙන්නේ. ඒක අරමුණ වෙන්නේ දන්න දෙයට සාපේක්ෂව කියලා හිතන්නේ නැද්ද? ඒක දන්නේ නැති බව දන්නේ මේක මම දන්නේ මේක දන්නේ නැහැ. ඒක දැන් නොදැනීම හැම වෙලාවෙම දැනීමට සාපේක්ෂව තියෙනවා. හීන ගැන කතා කරනකොට අපේ මේ අටුවාව පිළිගන්නවා හීන જાති හතරක් තියෙනවා කියලා. ධාතු ක්ෂෝභ, දේවතා නිමිත්ත, ධාතු ක්ෂෝභ, දේවතා උපතංහාර හතරක් මට නම් වශයෙන් මතක නෑ. ධාතු ක්ෂෝභ කියලා කියන්නේ ධාතු කිපීම නිසා. ඊයේ වගේ වැස්ස තියෙන දවසක ආවොත් සීම කිපීම නිසා හීනේ අමුතුම જાති හීන වගේ පේනවා. එදිකට ගිහින් කියපුවා පේනවා ඔක ඔය ඊනයක් නෙවෙයි ධාතු කිපිලා සෙමට වේටියක් වගේ වාතය කිපිච්චාම තව ලෙහින් જાතියක් පිට කිපිච්චාම තව හින් જાතියක් තියෙනවා ඒක ඉතින් ධාතු ක්ෂෝභ දේවතුප සංහාර කියලා කියන්නේ දිවිවරු ගෙනලා ඔලුවට එක එක දේවල් දානවා කියලා කියනවා අනිත් එක තමයි තමයි නිතර පාවිච්චි කරන දේවල් හීනට අසුරු කරන දේවල් ෂෝට් මෙමරි කියලා එතන ඉස්සරහට වෙන්න තියෙන දේවල් පේනවා ඒ විදිහට හීන ලෝකෙදී අපි මේ ඉන්න ඩයිමන්ෂන් එකට අමතරව වෙන පැත්තකට යනවා. ඒකත් අනුසව වෙන්නේ මේ වගේ නාම රූප නෙමෙයි ඊට වඩා වෙනස් ඒවා වෙනවා. කොයි දේ වුණත් මේකට බටහිර දෙනවා මෙන්න මෙහිම අර්ථකතනයක්. යම් දවසක අමීබාගේ ඉඳලා විද්‍යාවෙන් කතා කරන්නේ. අමීබා කියන ඒක ශෛලික සත්‍යය ඉඳලා මැමීලියන් දක්වා, ක්ෂීරපාය සත්ව දක්වා යම් ප්‍රමාණයකට අපේ පරිණාමයක් සිද්ධ වුණානේ. ඒ පරිණාමයේ වෙච්ච හැම ඉතිහාස කාරණාවක්ම අපේ හැම RNA එක DNA අණුකම තැම්පත් වෙලා තියෙනවා. ඒ මොකද ඒ RNA DNA මැරිලා නැහැ කවදාකවත්. අම්ලගතෙන් දරුවන්ට යන දරුවා ඊගා දරුවට යන ඊගා ඊගාට යන ඒ වගේ තියෙන પરම්පරාවක්. කැඩලා නිසා මේක ඇතුලේ තියෙනවා මේ cosmic library එක. අපි කවදාකවත් ඒක බලන්නේ මේ ඉතිහාසයේ රූපවල ඉගෙන ගන්න තියෙනවා. බාහිර විෂයන් ඉගෙන ගන්නකොට මේක යට යනවා. ඉගෙත්කම වැඩි වෙන්න වැඩි වෙන්න තමගේ නයිසර්ගික ධර්ම යට යනවා. අපි කොස්මික් ලයිබ්‍රරි එකට යන්නේ නැහැ. ආකාශ ලයිබ්‍රරි එකට යන්නේ නැහැ. බොඩි නොලෙජ් එක කියලා කියන්නේ ආකාශ ලයිබ්‍රරි කියලා දන්නවා. ඒ නිසා අපි නොදන්න දෙයක් තියෙනවායි කියලා අපි මේ පටු මනසෙන් හිතුවද අපේ සාමාන්‍ය තාඥානයක් තියෙනවා. ඒක දන්නේ නැතිකම තමයි පුතඥය කියන්නේ. මලක සත්වජ තාඥානෙ තියෙන කියලා දන්නේ නැති මනුස්සයා පුතඥය. මෙලක සම්මුතිතා ඥාන දෙන පිපෙන්නේ ඉඳ තියෙන එක පිපෙන්නේ ඉඳ තියෙන කරණ කියන යෝගාවචරය කියන. ඒක පිපිච්ච කෙනා කියන බුදුහාමුදුරුවෝ කියන. සමුද්‍රය කියන ඔක්කොට බුදු වෙන්න පුළුවන් කියන. අපි ගැන පිස්සු කතා කරනවා අපිට කොහොමද බුදු වෙන්නේ? අපි අමුදාදුවන් රකිනවා ආපස් පව් කරනවා. අයියෝ කියන්නේ උහිට විදිහ සාපයක් ලෝකේ නැහැ. අපි අපිට උදේ ඉඳලා හැන්ද වෙනකන් සාප කරගන්නවා. කොහොමද අපමං කරන්නේ මට කොහොමද වෙන්නේ අර වැඩෙක් කරනවා මේ වැඩෙත් කරනවා මේ වැඩෙත් කරනවා කියලා අපායවතේ ලයිස්ට් ලියන්න හිටියද හැම එකම නිවන් දැකලා තියෙනවා එක් එක්කත් පිළිගන්නේ නැහැ මේ ගන්න කිව්වොත් එපා ගන්න එපා එපා ඒ තටමන්නේ නිවන් දකින්න ඉතින් දෙන්නේ අතර ඒක මේ ළඟදී මයින්ඩ් සයන්ස් කියලා පොතක් පරිවර්තනය කරා. يعني දැන් ඔය දෙන්නකොට මේ සයන්ස් කියන එකයි මයින්ඩ් කියන එකයි ඉස්සර දෙකක්. මයින්ඩ් එක සයන්ස් එකට අහු වෙන්නේ. සයන්ස් එකට හොන්නේ බොඩි එක විතරයි. දැන් මයින්ඩ් සයන්ස් අරගත්තා ඔය දලයි ළමගේ තුමාගේ සම්බන්ධයට පස්සේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි හාවර්ඩ් එකේ කට්ටිය. ඒ පොත පරිවර්තනය කරා මේ ළඟදී මේ සිංහලට. ඒකෙන් දැක්කව ග්‍රැමිදරම ධර්මවත් මාත්‍ය පෙරවදනක් කියලා තියෙන එකේ ටූර්මන් කියන මනුස්සයා කියනවා දැන් මුළු ශිෂ්ටාචාරෙම නිශ්චල ඡාය තුනකින් පෙන්වන්න පුළුවන් කියලා. පළවෙනිම නිශ්චල ඡායාවේ තියෙන දැන් අවුරුදු 6000කට ඉස්සෙල්ලා මේ සොක්‍රටිස් වාලෙක් කතා කරගෙන ඉන්න දර්ශනය. සොක්‍රටිස් කියන්නේ අද දක්වාම මනුස්ස දර්ශනයට මුල් වෙච්ච දර්ශනවාදී පියා. වාලා කියලා කියන්නේ මනුස්සත්වයක්වත් නැති ආඩ භාගපරාණයක්. මනුස්සකමක් නැහැ වාලා කියලා කියන්නේ වහලා. පරමේ 16ක් දැන් අද වෙනකොට පේනවා ඒ වාලගේ සොක්‍රටිස්ගේ RNA DNA පරීක්ෂණය කෙරුවොත් 99.99999 යනකම් දෙකම එකයි. කිසිම දැනුම වෙනසක් නැහැ. අරයට කතා කරන්න පුළුවන් මෙයාට කතා කරන්න බැරි කම විතරයි වෙලා තියෙන්නේ ඉදිරිපත් කරන්න පුළුවන්. සොක්‍රටිස් ටෙන්සය ඉහෙලටම ගියා. අර මනුස්සයාට තේ සියලු දැනුම තිබුණ උදන්නේ. ඌවාලා. අද ඇවිල්ලා තියෙනවා අපිට පේන්නේ ජීවිතේ හැම ප්‍රාණිකකම සිත 98ක් RNA DNA සමානයි. කිසිම ප්‍රාණික කැමති නැහැ මැරෙන්න. මනුස්සයා කියන්නේ අපිට පුළුවන් මනුස්ස ලෝකෙ මේක අපිට ඕනේ සත්‍යක මරන්න උන්ට ඇග්‍රෝ කෙමිකල්ස් ගහන්න ඕනේ. මියක් උන්ට කන්න දෙන්න ඕනේ, උන්ට ඉන්ජෙක්ෂන් දෙන්න ඕනේ, උන්ට ප්‍රෝටීන් දෙන්න ඕනේ කියලා. ඉතින් අපි මේ නලියවලට අපි ඔක්කොම එකම පවුලේ ඉන්නේ. මිනිස්සු දෙන්නේ ගත්තොත් 99.99999 ගානක් ගිහලා දශම 8ට යනකම් සමානයි. නමුත් අපි අතර කොච්චර ಜಾති ආගම් ભેද කුලල් කහ ගැනීම තියෙනවද? දැන් අපි යන්තම් හැක් අරගෙන ඉනවා. මේක තන්නේ කර බ්‍රේන් වොෂ් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි දැන් මේ මං කියන යල් පැනපු එකක් කියන්නේ ප්‍රභාකරන් කියනකොටම අපිට තද වෙනවා. දැකලත් නැහැ. යම කොහේ ඉනවද කියලා දන්නේ ප්‍රභාකරන් මැච් එක ගැන මම කියන්නේ. සහෝදරයෝ තමයි ඒත් අපි ඔගේ මධ්‍යම පන්තිකේ ප්‍රතිච්ඡ අම්මට දාත්තට දාතක විත්තිගේ පොගේ අම්මට ඌට ඒ වගේම ආදරේ මට අම්ම මං කනවා කැවුතුත් කනවනේ කොහෙන්ද මේ කුණු හරි මොනකට ආවේ අපේ දේශපාලනත් නෙමෙයි අපේ ආර්ථික විද්‍යාවත් නෙමෙයි අපේ සමාජ විද්‍යාවයි පිට ගිහිලා සුභා ප්‍රභා කරන හම්බෙලා මැෂින උඹත් උතන ඉන්නේ උඹත් අම්මට තාත්තට ආදරේ මාත් ආදරේ ඉබේ අයියෝ සතුටට මොකක්ද ඕනේ? මෙන්න මේ මට ඕන දේ ගනි. කියලා අපිට කතා කරලා ගිහිල්ලා ඉස්සන්න පුළුවන් මිනිහ කියලා අපි හිතන්නේ මොකද අපි ඒ තරම් ඈතට කරගෙන. ඒ මනුස්සයා දැකලත් නැති උනාට මහා බීචිකාවක් හදාගෙන තියෙන්නේ. අපිට ඒක වුණාට ඇමරිකන් කාරයට ඒක නෑ. ඒක නිසා මේ අපි කන්ඩිෂන් වෙලා තියෙනවා. මේ මේකට කියන්නේ ශිෂ්ටාචාරය කියලා. මේ කුණු හර්ම නිසා තමයි අපි අද දවසේ වැඩි හරියක් ආතතිය විදිහට මේ ශිෂ්ටාචාර නොවෙන්න නෙමෙයි මේ කතා කරන්නේ. ශිෂ්ටාචාරයේ ඉඳලම අර zoomin කරනවා වගේ එතන ඉඳලා මීටර 100 උඩින් කියලා බලන්න, 18 උඩින් කියලා බලන්න, ලක්ෂයට උඩින් කියලා බලනකොට පේන්නේ මේ දර්ශනය විශ්වත් එක්ක ගන්නකොට මොකද්ද මේ අපි මේ අල්ල බදාගෙන ඉන්නේ අගයන් ආඩම්බරයක් උච්චාචු කන්ටි කරන්නේ. නිකමට හිතෙන් අපි මේ ආත්තන් මම මගේ අම්මගේ බඩේ ඉපදෙනවා වෙනුවට ළඟ ඉතල බැල්ලිගේ බඩේ ඉපදුනා නම් මම මොනවා වගේ කරන්නේ? සම්පූර්ණ පොට්ට chance එකක් නැති නේද? ගැරන්ටි අම්මා කෙනෙක්ගේ බඩ දීපුණා. මොන වගේ කරන්නේ? හත්‍රපත්‍රා විනන්දනී මොකද්ද හම්බුනේ ඒක අල්ලන නටනවා කියලා බුදුහාමුදුරු කියනවා. කාමයේ හැටි තමයි తත්‍ර తත්‍ර අභිනන්දනම කියලා මොකටද හේතුනේ? එතන රාජ්‍යයක් හදාගෙන අගෙන් හදාගෙන නටන ගියාට විෂමතා බලන්න මිසක් අපේ විෂය අනුගන්නන්නේ කවදා සමතා බලන්න උගන්නන්නේ නැහැ. උත්‍රාඥාන්ත කියන්නේ විෂමතා කොච්චර වැළවත් පුතේ. ශක්ති වශයෙන් අපි ඔක්කොම සමානයි. කවදාරි එතෙන්ද කිය ගමන් මානව දයාව අනුකම්පාව ඒ විශ්වය කියන්නේ ඔක්කොම මේ අපි ඔක්කොටම එක තැනක් මහෝගබ වගේ එකක්. එයි මේ රඬසරුවල් කරන්න කියලා මොනද ගේරළු ගෙඩිය අට කටකට කඩාගෙන මොකද සුකේ? එයි නොචින් එකක් දෙගුරුන් කොටහ එයින් කොටහ දෙගුරුන්ට තියාගෙන බෙදාගෙන හිටපු ඇයි අද මේ මොකටද කලින් නිවැරදිද ඇයි අද නැන කොටාගෙන අපි අතර මේ තියෙන වෙනසට ප්‍රධාන හේතුව අපි අපිට කවුරු කන්ඩිෂන් එකක් දාලා තියෙනවා කන්ඩිෂන් කරලා තමයි මරපුවා උඩ කිස් කරනවා මුන්න මුන්න තාත්තික රඟපෑම රඟපාන්න කියලා බලන්න මේ නාටකෙම හැමතැනම උලෝමන. හැමදාම මේක කිස් කරනවා. මේ එනකොට මෙලෝ හරණක් අරගෙන ආවා නේ. දැන් මේ මැල්ල ගිල දවබරේ ගැටියෙන් මගේ ටික බඩේ පිටිච්චාම ඒක මොනවත් නැහැ. ඒ කල්ලනේ එතන කවුද රිටිමේ මේක අපි තේරුම් ගන්න. බුදුන් නොහිටින්න ධර්මයක් නැතිවෙන්නේ අපිට අහන්නවත් පුළුවන් වෙයිද මෙහෙම මේ පිටපැත්තක ඉඳලා මේ නාටක පිස්සු දෙන්න පිස්සු දිහා බලන්නේ. හිතන්නේ කොහොමද නැහැ. පෙනෙද්දිත් අපි කොච්චර ප්‍රතික්ෂේප කරනවද කියලා. ඒත් මකන්න බෑ. දුනම්දු කියන්නේ කද්දාකත් මකන්න බෑ. මේ ධර්ම කද්දාකත් බොරු කරන්න බෑ. අපිට ගන්න තියෙන්නේ මේක නැවත නැවත නැවත පෙන්නලා. මේ අපි හීනෙන් දැක්කත් ඇත්තෙන් දැක්කත් මේ මමයා කියලා පටු කරගෙන ඒ සීමාව ඇත්තේ නැති වුණාට ඒ මමයා පටු කරගත්තේ මම මිස මේක දැනුම මේක කාටවත් අයිති දැනුමක් නෙවෙයි ඒ කියන්නේ ආකාශ ලයිබ්‍රරි. විශ්ව දැනුම. ඉතින් අපි මේ එක විෂයකට මම මේක විශේෂඥය කියලා කිව්වනම් අම්මෝ නැට්ටා. ඒක මිල කනිතව මොකද? ඔක්කොම පිළිවන් දන්නේ මම දන්නේ නැති බව දන්නවනේ. ඒක මුතුම ඥානවන්තයා. අනිවාර්යයෙන්ම උදාහරණ විශාල ශේෂ්ඨ කතා කරනවා කවුද මම දන්නේ නැති බව දන්නේ. මුතුමාන්දර කිව්වා ආදේවකී ලෝකේ සබ්‍රක්මේ සත සසමන බ්‍රහ්මණියා පජාය මේ සියලු දෙනාට මම කියන මම දානවා. ඒක තමයි ධම්මචක්කපවත්ත දූත්‍රේ. කොල්ල ලගන්නේ. නදන්න තාක්කල් මම කතා කරේ නෑ. මම අද කියන මම දානවා. දන්නේ මොනා කරන්නේ චීන කන්නඩි දාගෙන නෙවෙයි මාය මායාව නෙවෙයි බුතම් බුතතෝ පස්සට. නමුත් අපි ගණන් ගන්නෑ නේ මේ දකින්න අපි තන ඒක නෙවෙයි දැනුම අපිට මේ රැස්වි දෙන්න පටන් ගනි. ආසින් යන්නේ අයි. අතුරුට ඇවිදින්න පුළුවන් වෙයි කියලා මේ මොකක්ද ඔය කොල්ලට දාලා. මේ පය තියෙනකොට පය වැටෙන දැක්කා ඒ කාරණා. ඒක සෙකන්ඩ් නෑ. මට ඔරිජිනල් එක උනා. අයියෝ. සම්මානක් නේද? සම්මානක් නේද? ඇහුන් නෑ ඇහුන් නෑ මට ඇහින්නේ නෑ නෑ සක්මන් කරන කරලා නෑ නෑ ඔව් ඔව්. ඒක ඇන බලන සක්මන් කරා. පාට ඇන මාන්නේ Thank you. හරි මොකක්ද මේකද මේ ප්‍රකාශයත් මේක ප්‍රශ්නයත් මොකක්ද මේ කියන්නේ ඒක තරමක් වෙනවා නේද වෙලා නැති ඉන්නේ මගෙන් අනේ මොකද වෙනවද ඒක නිසා ඒක තමයි අත්දකින නිසා චිත්‍රාන්දින එකන චිත්‍රික රස විඳින එක අපිට තේරුම් ගන්න පුළුවන් පැබ්ල පිකාසෝ තමයි නදපු චිත්‍රය දිහා බල බල බල බල පස්සට යනකොට එයා අට්ටාලි බල්ලේ වැටෙන බව මිනිහට මතක නැහැ දන්නවනේ ඒ කතාව දන්නවනේ. ඉතින් අර ඒ වැඩ කරන මිනිහකට චිත්‍ර චිත්‍රට ගාව චින්තපාන. අර මට තද්ද වෙලා පැන්නාක ගෝලයක් අරසෝ මරන. සමන්නේ දා පඩියක් පතර තිබ්බන සර් වැටෙන්නේ පීකපයි. ඒක මේ එන බල බල කියලා අරෙන් එහා පැත්තේ ඉලක්ක ඉන්නවා. උද වෙලාට පිටියක් තිබ්බා. කියනවා අරමුණු වෙනවා ඒක නිසා අපේ හිතට අරමුණට ජීවත් වෙන්න බෑ ඒක මගේ ආඩම්බරයක්වත් අරමුණේ ආඩම්බරයක්වත් නෙවෙයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ මේ හිතකට අරමුණකට ජීවත් වෙන්න බෑ මේ දෙන අරමුණ ගන්න අරමුණ අතර වෙනසයි අපි දැනගන්න හිත නිකන් තිබ්බහම බාහනානකොට ගන්න අරමුණක් තියෙනවා ඒ කාරණාව යට කියලා දීපු නිසා බුදුරජාණන්සේ විසින් දෙන අරමුණක් තියෙනවා ඒ දෙක අතර ඇති වෙනස ගත්තොත් මේ දෙන අරමුණ උදාසීනයි ප්‍රත්‍යක්ෂණය කියලා හිතාරනවා. මේකත් උදාසීන අරමුණක් වෙන්න පුළුවන්. මේකත් ප්‍රත්‍යක්ෂණය කළා කියන ප්‍රශ්නයක් නෑ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. තමයි දන්නවනම් ඒකාග්‍ර වෙනවයි කියලා. ඒකෝදි භාවයටපත් වෙනවයි කියලා. ඒක තමයි සමාධිය කියන්නේ. ඉතින් මේ සමාධිය වීම සඳහා සම්‍යක් කරමුම තියෙන්න ඕනේ. ඕනම අරමුණට හිත හැබැයි වෙන්න පුළුවන්. ඊට කියන්නේ නිකාන්තිය කියලා නිකන් අයස්කාන්ත කියලා කියන්නේ කාන්දන් වලට කාන්දන් ගතියට ඇදිලා යනවා. ඉතින් ඒ නිසා අපි හැම කෙනාම හැම චිත්තක්ෂණයක ඉන්නේ මොකේට හරි මත් වෙනවා. ඒක දන්නේ නැති තාක් කල් අපි කියන අන්ධ පුතඥයයි කියලා. මත් වෙලා ඉන්නේ ඒ ඒක දන්න කෙනාට කියනවා එයා දන්නවා අඩුගානේ මත් වෙලා ඉන්නවා. ඒකෙන් ගැලවීමට කටයුතු කරන එකට කියනවා කල්යාණ පුතඥයයි කියලා බුදුන් අදාළ බුදුහාමෝ දෙන පුරුද්දට යන පැය වෙනුවට බුද්ධහාමුදුරු දීප්ත බැහැකට පුරුද්ද ඇති කරගන්න එක විතරයි අපි මේ කමඨහන් කරනවා කියලා කියන්නේ. ඒක රසාස්වාදයක ටිකක් වෙනස් වෙනවා. රසාස්වාදයේ කැමැති තමන් ගන්න අරමුණක් එක්ක. උත්සඥානසේ විනෝඩ පුරුද්දක් ඇති කරනවා. උදාසීන ප්‍රත්‍යක්ෂණය කළ හැකි අස්පන අපිට අරමුණකට. මේ යෝග ජීවිතයේ සාමාන්‍ය ජීවිතේ වෙනස ඉච්චරයි. සාමාන්‍ය නෑ ඒක Tamanට ප්‍රයෝජනයක් තියෙනවා නම් අපි කිව්වොත් මේ මොකක් හරි තදවල චිත්ත පීඩාවක් ඉන්නකොට අපිට අපිට ඕනේ අරමුණ තියන්න බැරි දෙන ඊගාවට ඊට වැඩි චිත්ත පීඩා අඩු අරමුණ පුරුදු කරලා ඊට පස්සේ තමයි ඊට වැඩි චිත්ත පීඩා තවත් අඩු අරමුණ යන්න පුළුවන් ඒ නිසා අවස්ථික වටිනාකම කියන opportunity cost නැත්නම් අවස්ථික වටිනාකම හැටියටයි අපිට ගන්න තියෙන්නේ මේක සාකල්යෙම සර්වතෝබද්ධ අරමුණක් නෙවෙයි තමන් ඉන්න අවුල් අවුල් සහගත තත්ත්වෙ ටික අඩු කරනවා නම් මේක මේකෙන් වැඩගතගෙනවත් මේ කාන්තිකේ කරන්නේ මේකෙන් ඉන්නකොට ඊට වඩා හොඳ එකට එකෙන් ගිල ඊගා හොඳ එකට යන්න මේ නිසා කොයි එකෙන් පටන් ගන්නවද කියලා කියන්නේ ඒකත් ප්‍රශ්නයක් ඒක එහෙම ඒකත් ප්‍රශ්නයක් ඒ නිසා බලන්න මේ ඌසලා ඌට ගන්න ඌසලා ඌට ගන්න ඉච්චරයි අපිට පෙන්වන්න පුළුවන් උපක්‍රමයෙන් කෙරුවොත් මේ හිතරෙන හිතින් නැත කරන්න පුළුවන්. ඉතින් අපිට හිතට දෙන්න ඕනේ ආත්ම ශක්තිය තුළ ආත්ම ශක්තිය තියෙන කියන සැක නැති. ඒ නිසා ඒක නැති කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක නිවන නෙමෙයි. ඒක අපිට පෙන්වන්න පුළුවන් හිතින් නැති කරන්න පුළුවන්. ඉතින් ඉබේන එකක් තියෙනවා නැති කරන්න පුළුවන් මෙන්න උපක්‍රම. ඒ වගේ අපේ ටූල්ස් ටික දැනගන්න. ඒ කියන්නේ මේකට කියන්නේ අපිට මේ ලැබිච්ච යන්ත්‍රේ හෑන්ඩ්බුක් එක නෙමෙයි. අපි අර බොත්තු මිනි කරලා බලන මේ බොත්තු මිනි කරලා එහෙම මේ ෆ්ලයිට් පත්තු වෙනවා. ගොඩාක් කල් යනවා මේ මනුස්සත්වය කියන හෑන්ඩ් මේ මේ හෑන්ඩ් බුක් එක නැති සොෆිස්ටිකේට් මැෂින් එක පාවිච්චි කරලා අපි දන්නේ. මරණ මොහොත වෙනකන් දන්නේ. ඒ නිසා ඒක දැන ගැනීම who am I? මම කියන්නේ කවුද? what am I? මොකද්ද මේ? කියන එක ගැඹුරුම ආධ්‍යාත්මික ප්‍රශ්නය. ඒ හරිම මිස්ටික්ස්. එක එක නට එක එක වෙනස් වෙන දේවල් හොයනවට වැඩිය අතීත අනාගතය අනුන් ගැන අතන මෙතන වැඩිය මේ තමන් ගැන හොයන එක බුදුජානනාංශයේ ආර්ය පරිශ්‍රණයේ ඒ පද්දවක් කියපු මාරුන්ට කිව්වේ අනුන් ගැන හොයන්න එපා තමන් ගැන හොයන්න ඒතකොට මෙයාගේ විවිධාකාර දේවල් මතුවෙනවා ඒක එකක්වත් එකිනෙකට කන්ට්‍රඩික්ට් වෙන්නේ නැහැ කවදාවත් නැහැ ඒ බුදු පඬිසාංශ කියනවා තේ තිත්තට ටෙලිවිෂන් එකක් දිහා බලන ඉඳ තීත්‍යක් අතර ගැටුමක් කවදාකවත් ඉතින් ලක්ෂ කෝටි ගණන් පිටිලා තියෙන. දෙකක් ගැටෙන්නේ. සබහා ධර්ම ඇතුළ කිසිම ගැටුමක් නැහැ. මනින්න අපින අද හිතේ තමයි ගැටුම තියෙන්නේ. ඒ ඔක්කොම ඇකොමඩේට් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තමයි. තමන්ට වග කියන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් දන්න හීනෙක නෙවෙයි, මත්ලා නෙවෙයි, භූතයක්. ඇයි යථා භූතික අරමුණ තියනවා නම් අරමුණ කැපෙන්නේ නැහැ. Thank you. පස්සේ තමයි. මේක දින දෙකකට කලින් අර ප්‍රශ්න උත්තර සාකච්ඡා කරනකොට මම කිව්වා අනිසිතුවේ සිල්මේ අසිල්මේ නෑ. ඒ වගේ කිසිම සංවිධේ සංවිධේයකින් තොර බොහෝ සියුම් සිතිවිලි කියලා වෙලාවකට තියෙනවා කියලා. ඒක පිළිසුදු අතුරු වගේ. එතකොට ඔබන් සිවිලාවේ කිව්වා විතර රාම රූප තම සලආයතන හැදිලා නෑ කියලා වගේ මට තේරුණේ. අදටම පැහැදිලි වුණා. ඒ කියන්නේ සලආයතන වලට අහු වෙලා නැත්නම් සලයන් නැතිලා නෑ කිව්වා. ඒක කතා කරලා අපි ඉස්සරහට යන්න වෙනවා මේ ධර්ම දේශනාවේදී. අපිට ස්පර්ශ කරන්න බෑ නාම රූප මට්ටමේ. සලයතු වුණාට පස්සේ තමයි ස්පර්ශ කරන්නේ. ඒ නිසා ස්පර්ශ කරන්න බැරි තාක් කල් අපි අධ්‍යක්ෂක විතර ගණන් ගන්නෑනේ. ඒ නිසා අපි විහි සලයතන වලට දාලා කරගන්න. ඒ සම්මූල ශක්තිය අපි දැකපු වෙලාවක සියල්ල ඇති කිරීමේ මූල ප්‍රභවය දැකපු වෙලාවේදී ඒක මටයි දෙකන්නේ මේ තුනී හිතවිලි වගේ කුරුම්බලොඳ වගේ තියෙන. ඒක හිතවිල්ලක්ද රූපයක්ද සත්‍යයක්ද මොනක්ද කියන්නේ. ඉතින් අපිට ඒක මේකට කියනවා මේ අසන්තෘප්තිකර තත්ත්වයක් නැතිව. ඉන්න බෑ නිකන්. ඒක බලන් විතර හිතවිල්ලක්ද රූපයක්ද සත්‍යයක්ද. හිතවිල්ල කිව්වනම් මන ආයතනය හදාගන්න. රූපයක් කිව්වනම් චක්කායතනය හදාගන්න. ඒ හැදුවට පස්සේ රූපයක් තමයි. ඒක මම ඇතුළට දාන්න බෑ ඒක. මේකටපත් කරන්නේ නැතුව ඒ මට්ටමෙම තියන්න පුළුවන්. නම් රූප නාම රූප මට්ටමෙම ඇකිලස් වෙන්නේ නැහැ ඒකට. මොකද ඒක මට අයිති කරන්නේ නෙවෙයි මේක මේ මම දකින්නවද අහනවද මොකකටවත් අයිති කරන්නේ නැහැ. මේක මගේ වචනයක් මන්දම මේකට අනින්ද්‍රිය ප්‍රතිබද්ධ කියලා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නෑ මේකට. ඒක දකින්නවා කියන්නේ බෑ අහනවා කියන්නේ බෑ ගඳ බලනවා රස බලනවා පහස බලනවා හිතනවා කියන්නේ බෑ මොකද මේ තත්ත්වය ඇවිල්ලා නැහැ. ඉතිකට කටුකුරුන් සංජය බෑන්න මේ අලුත් වචන දාන්න යන්න එපා. අපිට ඒකට අයිතියක් නැහැ කියලා. නමුත් ඉන්ද්‍රිය වටි බැඳ නැති බව තේරෙනවා. මේ අත්දැකීමක් නොවන්නේ නෝනේ. උචිනන්ද කියනවානේ එහෙම සංඥාවක් තියෙනවා. එහෙම ස්පර්ශයක් තියෙනවා. අන්නේ ඒකේ හිටියොත් ඒක අධ්‍යාත්මිකයි. ඒක ස්පර්ශ කරන්නේ නැහැ. ස්පර්ශ වෙන්න කරන්න බෑ. ඒකනේ මේ ප්‍රශ්නේ දැන් අපිට තියෙන එක මොකක් කියලා අඳුරගන්න. මොන සංඥාව දෙන්නද ඒකට? ස්පර්ශ කරන්නේ. හැබැයි ස්පර්ශ කරන්නේ නැති නම් ස්පර්ශ නොවන්නේ නෝයි. මේ ස්පන අපිට තියෙන අද්දගෙන මේ කාටවත් ඔප්පු කරන්නේ නැහැ. ඉන්නේ එතනම හිත තියාගෙන ඉන්න පුළුවන් හිතන දවස පරිශයතර. කිසිම කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක කර්මොට පරිසම් දෙන්නත් බෑ උතන. කර්ම පරිසම් දෙන්න සලයතන වෙන්නේ බෑ. සංඥා මට්ටමට මෝරලා නැහැ. තම ප්‍රයිමෝඩියල් ෆෝම් එකේ තියෙන කිසි දෙයක් පාඩපත් වෙලා නැහැ සියල්ලවත් වීමේ හැකියාව තියෙන පොටෙන්ෂල් කියලා කියන්නේ. පොටෙන්ෂල් එකේ ඉන්නවයි කියලා කියන්නේ බුදු වෙලා. සර්වඥයි. ස්වාමීන් වහන්සේ මම ඒ වෙලාවේදී මට ඒ වෙලාවේදී මේ භාවනාව ඊට පස්සේ මොකක්ද මට හිතුනේ. ඒතර සංඥාව තාම පැහැදිලා නැහැ කියලා. සංඥාව නැහැ ස්පර්ශ නැහැ වේදනාවක් නැහැ මොකක්වත්ම නැහැ. මේ සියල්ලපත් වීමේ ශක්තිය තියෙනවා. ඒ කියන්නේ මේ දැන් මෙතන මේකේදී විදුලිය තියෙනවා. ලයිට් එකක් දාලත් නැහැ, ෆෑන් එක දාලත් නැහැ, ෆ්‍රිජ් එක දාලත් මොකක්වත් නැහැ. පොටෙන්ෂල් එක තියෙනවා. ඉලෙක්ට්‍රිසිටි තියෙනවා. මැනිෆෙස්ට් වෙලා නැහැ. ඒකට කියන අන්මැනිෆෙස්ටඩ් non-manifested consciousness කියලා. සමහරවිට ඒ සලායතන කියලා මම තේරුම් ගන්න කියන්නේ අපේ ඇස්කන් ජීවනාසයවන් එතකොට මම තේරුම් ගත්තේ දැන් ඒවත් නම දැන් ඉන්ටර්ෆේස් එක තමයි සංඥාව. සංඥාව තමයි නැත්තේ. නෑ සංඥා විතරක් ඉන්ටර්ෆේස් කරන්න යන්න එපා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පස්කොලෙන්න මෙව කුප්පන්න පුළුවන්. රූපයක් වශයෙන් කුප්පන්න පුළුවන්, වේදනාවක් වශයෙන් කුප්පන්න පුළුවන්, ප්‍රඥාවක් වශයෙන් සංස්කාර වශයෙන් විඥාන වශයෙන්. ඒ වුණොක්කම බඩට තාපත් වෙලා නෑ. දැන් මේ මේ අපි කියනවා බබා කන්සීව් කරලා තියෙන්නේ තාම කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන්නේ බෑ. තාම කලලේ තියෙන්නේ තාම මූලික අවදී. මූලික කලලේ තියෙන ප්‍රාග්‍රවතිය තියෙනවා. පොටෙන්ෂල් එක තියෙනවා. මේ ඔහොම නියියොත් ඔක මෝරනවා. ඒක තමයි අටුවා වෙන්නන්නේ මේ සලහයට බාඩපත් වෙන කියන්නේ කල්ලි ඇකන් දිවනහසේ වෙන් වෙනවා කියන්නේ. නමුත් හැම චිත්තක්ෂණයකම ඒ තියෙන මෙව වලින් අපි ඇහක් හදාගෙන මේක රූපයක් කියලා වෙන්න එතන දාපු ගමන් චක්ක විඥානය බාඩපත් වෙනවා ඔක්කොම ගිහිල්ලා එතන ෆිට වෙනවා. ඒක අනික් උපකරණ මොකක්වත් හැදෙන්නේ නැහැ. ඉතින් ඔව්. ඒක මොකක්ද කියන්නේ? ස්වාමීන් වහන්සේ එතකොට අර අර තවත් අර මම කියපු පැහැදිලි වතුර වගේ ඒ ඒ සිතුවිලි දිහා බලන්න ඉන්න තවත් දුරට යනකොට තවත් එක අවස්ථාවක් අප සම්මුහස මුකුත්ම තිබුණේ නැහැ. නිකන් මොනවා හරි දෙයක් තිබුණා. ඒක මට වැටහුණේ සිතුවිලි දැන් අතන වතුර වගේ නම් සිතුවිලි තිබුණා. ඒකත් අහු කරගෙන ඉන්නවා මට තේරුණා. සිතුවිලි හැදෙලා නැහැ. සිතුවිලි හැදෙන ප්‍රභාවයෙන් තියෙනවා. ඒක ඒකත් අර අනිකක් සියුම් ඊටක් සිටියක් වගේ කවුද ඔබ දකින්නේ කවුද ඔබ දකින්නේ දකින්න කාගේ මම කියද හැකිද ඒක නම් නෑ හිතන්න වෙනවා ඔබ කියනවා කාල් කෙලවිල්ලක් කෙලවෙනවා ඒකේ මේ ඥානන්ද සාංශ සඳහන් කරන එක සර්වඥාන්සේගේ මේ නිදර්ශනයක් මැටි පිට තියෙනවා කුබලාති කලයක් වෙලා නැහැ උර්ලීත්වක් වෙලා නැහැ. සකෙත් තියෙනවා. ඌට කලයක් හදන්න ඕන කියන්නේ හදන කුසල ඡන්දේ තියෙනවනම් මැටිකුඩ තව ටිකකින් කලයක් වඩපත් වෙනවා. එතනට කලයේ පේනවා. තම කුසල ඡන්දය පාලනේ මැටි පිට තියෙනවා. සෙකුඩ. ඌ ඒක දිහා බලන්නේ බලන්නේ නැහැ නිකම් කුබලරන් ඉන්නේ මොනවද හදන ඌගේ වැඩේ ඒකනේ. ඉතින් ඒ වගේ මේ සංස්කාර කියන එක පෙන්නන්නේ අඹපො නැති මැටි පිටක් වගේ. ඕන දෙයක් වලට අඹන්න පුළුවන්. ඊට පස්සේ කියන දේ අඟුවා. අඟුවට පස්සේ ගෑණි වෙල කියන යකොතොට කිව්වනේ මුට්ටියක් කිట్లా කියලා කලෙ මැටි පයි කියන මිනිහට පුළුවන් අර කම්බල කඩලා. ආය මුට්ටිය මුට්ටිය කඩලා දෙන්න. එහෙනම් පිච්චුවට පස්සේ මොකද වෙන්නේ බෑ. ගෑණි වෙල බන්නේ කියලා අපර මැටි ආය කලෙ මුට්ටිය කරන්න පුළුවන්. පිච්චුවට පස්සේ අවුරුදු 20 ලක්ෂයක් යනවලු. ඒ මැටි අංශුවට නැවත අඹන්න පුළුවන් තත්ත්වයට එන්නේ. ඒ නිසා අපි ওই අතරමැදි මම අරින්ගලා මේක දැක්කාමයි කියලා ස්ථිර කරනවා කියන්නේ මැටිකලේ පිච්චුවා. ඊට පස්සේ ආයෙ කඩලා ආයෙ කලා දාන්න ආයෙ මුට්ටි හදන්න බෑ. මුට්ටි හදලා අවු වෙලා තියෙන වෙලාවේ ගෑනිටි කරන්න උනාට ප්‍රශ්න නැහැ. පිච්චුවට පස්සේ නොරිට එන්නත් ස්වාමීන් වහන්සේ දැන් උතන කවුරු හරි දැන් දැන් ওই ටික නිරීක්ෂණය කරන්න මොකක් හරි දෙයක් තියෙන්නේ. ආද කියන එක තමයි ඌ ඇමයි කියන එක. මට ඇමයි. එතෙන් කියලා බලන්න දැන් මේක මේ දර්ශනීය තියෙනවා. බලන්නෙක් ඉන්න බෑ මෙතන. බලන්න ඩිෆයින් වෙලත් නෑ තාම. මේක ඩිෆයින් වෙනකොට බලන්න ඩිෆයින් වෙනවා. එතන තමයි ඔය මේ මේ සූත්‍රයේ තියෙන ගැඹුරුම තැන. ඒ ඒකට නම දෙනකොටම නම දෙන්න ඩිෆයින් වෙනවා. නම දෙන්න තු ඉන්න තාක්කල් දෙන්න ඩිෆයින් වෙන්නේ නැහැ. නමක් ඩිෆයින් වෙන්නේ නැහැ. එතන ඉන්න බැරිකමයි ගාය කියන්නේ. කඩි ගාය. සමහරවිට ඊට පස්සේ මෙන්න එක පුතුනා. දැන් මම තේරුම් ගත්තා දැන් මම මම හරි කවුරුත් බලන්න පරිස්සමෙන් කතා කරන්න ඕනේ. ස්වාමීන් සම්පූර්ණ උපේක්ෂාවෙන් ඉන්න කට අර අර කියන අර පොඩි ඒ මොකක් හරි ලබේ ඉතිරියක් බවට පත් වෙන්නේ නැහැ කියලා. ඒකෙන් දැන් මේ මොකක්ද කියලා පොඩි හරයක් ඇති මම ඒක දිහා බලනකොට ඒකත් අර සිතුම් සිතුවිල්ලක් වෙලා යනවා. හැබැයි ඒකත් සංවේදනයක් නෑ. එතකොට අඩුවෙන් සිතුවිල්ලක් හරි කියනවා. ඉතින් මට උක ඒ අවස්ථාවේදී වෙනවා මම උක බලාගෙන හිටිය සෑහෙන වෙලාවක්. ඒකට මම කියලා කියනවද? මොකද? ඒ බලාගෙන ඉන්න එකාට ඔය කීට මම කියලා කියනවා. මට හිතුනේ මම කියලා තමයි. අන්න එතන බලන්න කියලා කියනවා මේ who am i මේ දර්ශනේ මට තියෙන නිර්මාණ කරපු එකේ නිර්මාපකයිතු ආශ්‍රමත මේක බලන අයිතිවාසිකම නැත්නම් හුදු බැල්මක් විතරද? මේක තුනක් තියෙනවා. නිරීක්ෂණය කරන දේ නිරීක්ෂණය කරන්න සහ නිරීක්ෂණය. මෙතන නිරීක්ෂණය පිළිබඳ බාධයක් නැහැ. නිරීක්ෂණ වස්තු සහ නිරීක්ෂණය කරන්න කියන දෙක එකිනෙකට හේතු වෙලා නිරීක්ෂණය කරන වස්තුව තියෙනවා නිරීක්ෂණය කරන්න එක. නිරීක්ෂණය කරන වස්තුවක් නැතුව නිරීක්ෂණය කරන්නෙකුත් උතර නැහැ. කාවේ ජොලි වැඩි. සම්මුණ සිතුම් හරියට සම්පූර්ණ දෙයක් මොකද දැන් ඒ කාර්ය නිරීක්ෂණය කරන දේ බලන්න තවත් හිතත් දුන්නු මිනිස්සුකේ එතකොට එයා කවුද බලන්න තවත් එක්කෙනෙක් උතුරු කියන වැඩවලින් ඒ කියන්නේ ඔරිජිනල් කෝස් දෙයනාච ලෝකෙම වරන් දෙයියු මේක කවුද ඒ කියන්නේ ඉන්ද්‍රජන් ප්‍රධාන තර්කේ ඒකේ මෙතන මේ දෙන්නට දෙන්න හේතු වෙලා කටකොට මිටි දෙකකින් හේතු වෙලා යන ගමනේ තමයි සාර්ථකසන්ති ටොම් කාඩ් එක ගන්න. හදන දෙයක් තියෙනවා නම් හදන කෙනෙක් කියලා. ඒ දෙයට නාමකරණය කරන්නේ නැතුව ඉන්න තාක්කල් නිවන. නාමකරණය කරනවත් එක්කම අපාය බවට පත් ඒකට වග වෙන්න ඕනේ. ඒකට බලන්නේ කියනවා. ඒක බුදුරජාණන්සේ පෙන්නනවා මේ අසුරේන්ද්‍රයාගේ කතාවේ. දීපචිත්‍ය අසුරේන්ද්‍රයා මේ ඉස්සර කාලේ තිබිලා තියෙනවා සුරාසුර යුද්ධය කියලා එකක්. දැන් කියනවා ඒක මේ ඇට්ලැන්ටික් සිවිලයිසේෂන් එකත් එක්ක තිබිලා තියෙනවා කියලා එහෙම එකක්. බුදුරජාණන්සේ දෙන්නේ සුරාසුර යුද්ධය. ඒක අසුරය බැලුවා. කියන්නේ ශක්ති දෙවියන්ගේ මේ තිත්තුම් කෝටියක් ඉන්නවයි කියලා අපි ළඟ තියෙනවා මේ ළඟදී ළඟදී ගත්ත සංගරණේ හිටිය තිත්තුම් කෝටිය කොහොමද ළඟදී දැන් වැඩි වෙලා තන්නේ. හරි මේ කට්ටිය කරනවා. අසුරේ දිනුවා. ඊට පස්සේ ආත්මයේ වෙන්ද කතා කරලා මේ විෂ්ණුට කතා කරලා කිව්වා. වැඩි වැඩිගෙන ඉන්නේ අපේ මිනිස්සු හැම යන්නේ නැත්නම් මැරෙනවා. ඒ නිසා කිරුසයි කිරුසයි කන බලලා අමෘතේ වහන්නේ. ඊට පස්සේ අමෘතේ ගෙනල්ලා වැරදි මැරිච්ච මැච්ච දෙයියන් දුන්නා පස්සේ නැගිට්ටා. මුකිනාම නැගිටිට පස්සේ සක්‍රිය විද්‍ය කතා කරලා දජක සූත්‍රය කියලා බය වෙන්න එපා අනිසකම මම පොඩිය දිහා බලපන් කියලා යුද්ධයට එරියා ගියාට පස්සේ අසුරය පරිදුනා. පරිදුනට පස්සේ මේ විචිත්‍ර අසුරෙන් ගිය ජීවග්‍රහයෙන් අල්ලගෙන ආවා. ජීවග්‍රහය කියන්නේ පණ චේදී මෙදගෙන ආවා. පස්කොලකින් මැදගෙන ආවිලා තියෙනවා. අත් දෙකකට කරලා බැලන කකුල් දෙකකට කරලා බැලන බෙල්ල බැඳා එහෙම කියලා කියනවා. ඊට දැන් සක්‍ර දෙවියන් ඉස්සරහ පණ පුල්ලාසන ඉස්සලා දැම්මා. මේ විචිත්‍ර මේකනේ අනිත් හමුදාවේ නායකයෙක්. දැන් දෙවිගොල්ල වට කරගෙන ඉන්න දැන් හමුදා නීතිය හමුදාධිකරණයට ගිහින් තියෙනවා. ඉතර දෙයියෝ ඔය අතර වෙන පොඩ්ඩක් යුද්ධ විරති ගන්න මුණත් පය හොද ගන්න පොඩ්ඩකට ඉමේ ගිහින් තියෙනවා. ඊට පස්සේ එවටිත් අසුරින්ද කතා හිතාගත්තලු. යකෝ මම ඇත්තටම අසුරයන් වලට වැත්තට ෆයිට් කරාට. වැරදුනක් දැන් ආවේ දිවි ලෝක මේක ෂෝක් නේ කියලා. කියනකොටම බැලි පහම ගැලවිලා ගියා. එයා දෙවියන් අතර තව කෙනෙක් වඩපත් වුණා. ඒකට මූට කල්පනා යකෝ මම ඕරික ඩේක් දෙන්න මුළු හමුදාවක්ම පෙරතිලා ඉඳි මම මේ දිවි ලෝකය ඇවිල්ලා මං උතර සැප විඳින්න හදනවා. ඔය කොච්චර කෙරුවක්වත් අසුරෝ තමයි හොඳයි කියනකොටම දඩු පහව දිනවලු. ඇවිල්ලා වැටුණලු ලක්කාලා සක්ක දෙවිඳ ඉස්සරහ. දෙමි පහ වැදිලා අසුරේ හොඳයි කියනකොටම අසුරයා එමෙ කැවිලා සෛලා මේ පාණ්ඩක බල සෛලා සෙන්සන වෙන්නේ. කොච්චර දෙයියෝ සාධාරණයි. දෙයියෝ හොඳයි කියලා හිතනකොටම යහසලා දෙවියන් අතර වෙන කෙනෙක් වඩපත් වෙනවා. ඒක නිසා යාගේ අදහස් මතින් යාක වැඩිමක් හෝ නුඟුවෙක් ඇති වෙනවා. මෙහෙමයි මේ මහණෙනි අසුරේන්ද්‍රයාගේ පංචබන්ධනය මිනිස්යාගේ මාරබන්ධනය මීටත් වැඩිය සිව්. වැඳෙන්නේ ඔබට ඕන තැන. ඊට පස්සේ ඒ පරිප්පුව කනවා. දැන් අපි කියමු ගෑණියෙක් මිනිහෙක් වදිනවා කියන්නේ. මොන පරිප්පුවක්ද කියලා උනන්නේ. වැඳලා පස්සේ ඉතින් අර මැරිඩ් ඩෝටර් ස්ප්ලිට් වෝටර්. හදන්න දෙයක් නැහැ. ඉතින් නොබඳ ඉන්න එක ඒක ගේමට කැතයි. බෑ. වැඳගත්ත පස්සේ වැඳගත්ත පිටි ගන්නවා. ඒක නිසා ඒ දකින්න දේ බලලා මේක රූපයක් කිව්වනම් ඒ රූපේ බලවත් ඒක උට ඇහක් වෙනවා තමයි. මේක සත්‍යයක් කිව්වම තමන් කටක් පාඩපත් වෙනවා. ඉතිවිල්ල කිව්වම මනසක් පාඩපත් වෙනවා. යා සලායතන හදාගෙන ඊට පස්සේ අනත් නැතිවෙච්චව ගැන කතා කරන්නේ හදාගත්ත එක දිගේ ෆැබ්‍රිකේටින් ස්ටෝරි ටෙලින් කතරපත්‍රා බිනන්දේ. සනසසෙත් මම නිරීක්ෂකේ ඇති මොනතරම් විඥානයකට එතන විඥානයේ කියන හදන විඥානේ unmanifested. අනිදර්ශන විඥානේ අපපතිත්ත්‍ය විඥානේ කියලා කියනවා. විඥානේ පිටන තරම් තම පදනම නැහැ. විඥානේ දෙනවා අපිට ගොඩ පෙරක දොරකම් පුළුවන් ඔක රූපයක් විදියට බලපන් සද්දයක් විදියට බලපන් ගඳක් විදියට බලපන් කියලා යා මොකද අපි එක දාපු ගමන් අරයට පදනම හැදෙනවා විඥාණයට හිතින් පදනම හැදෙනවා මේ ආරම්මන මේත මොති විඥානස තිතිය තදා තදාරම්මනේ සුපතිත්‍ත්‍ය විරුල්ලේ ආයතින් පුන බව පුනටිපත් ඒක ඇති වෙච්ච ගමන් ඒ මතින් ගුණරුත් පුනර්භවයක් ඇති කරන විඥානය ගෙනියන කතාව. අපිට පුළුවන් නම් දෙන්න තියෙන්නේ මේක මෙහෙම තියන්න. නම් වනම් දෙන්න යන්න. බබා යම්බිලා තියෙන නම් කරන්න යන්න. යෝජනා ලක්ෂ්‍යයක් තියෙන ස්ථිර කරන්න. එහෙම තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක නිකන් කඹේ ඇවිදින උන් ගන්න බැලන්ස් එකක් වගේ බැලන්ස් එකක් තියෙනවා. තියටින් ඉන්ද්‍ර ගෙනියනවා වගේ බැලන්ස් එකක් තියෙනවා. ඒ බැලන්ස් එකේ ඉන්නවනේ ඒක තමයි ෆුල් ඇලර්ට්. සතිස්පති වේපුල්ල භාවය. නැත්නම් ඥානයේ ප්‍රබුද්ධ භාවය කියලා කියන්නේ ඒක එතනම. හරියට මේ හතරත් එක්ක යුද්ධ කරනකොට හතර හතර කෙරෙහි සම්පූර්ණ අවධානයෙන් ඉන්න අය ගෙදර ගෑණි කරනවත් ඉන්න මොනවාක්වත් බෑ. මොකද ඔය ඉස්සර උනත් තු මං ඉස්සරත් මං. අන්න එතන පවතින එකට කියනවා පූර්ණ අවධිය කියලා. ස්වාමීන් වහන්සේ ඒකට ආයස්තරයක් ඒ වගේ රැකීමක් ආවොත් මම කරන්නේ මම මම මම මම මට කරන්න දෙන්නේ. කරන්න ඕන මොනවද නොකර ඉන්නේ මොනවද නොකර ඉන්නේ සුම්මයිරි සුම්මයිරි සුම්මයිරි කියන්නේ කයිද සාමාන්‍ය සිතුකුට සාමාන්‍ය කියන්නේ දැන් සාමාන්‍ය කරපොට ඇනලයිස් කරන්නේ ඇනලයිස් වෙනවා කියන්නේ එතකොට හැමතිස්සෙම මම කරේ ඉන්න තමයි එතකොට දැන් මේ සිද්ධියේදී සම්පූර්ණ උපේක්ෂාවෙන් බලන්න ඉන්නවා කවදා හරි මේ මොකද්ද කියලා තේරෙනවා ඒකිට අපිට මේ අහුවෙන්නේ නැතුව දෙන්න පුළුවන් මේ උත්තරේ තමයි. අපිට ගන්න තියෙන්නේ ඒක මේ විපස්සනා කියන එක අමර දර්ශනයක් ඇතින් තියෙන්නේ. යමෙක් බාටපත් වෙන්න ඕ යමක් කරන්න දෙවෙයි. පූර්ණ පාලනය දීලා කියන කිසිම ඇඟිලි ගැසීමක් නොකර. ඉන්නා තාකල් කෙලෙස් රැස් වෙන්නේ නැහැ. ඇඟිලි ගහන එකම කෙලෙස් කියන්නේ. චේතනාහම් වික්‍රේ කම්ම. කරපු ගමන් ගෙවන්න. ඒ නිසා අපි හැම සිත්තක්ෂණයකටම ඉන්ඩියසලා ඔබට දීලා දෙගම ගෙනියන්න. අපි හැම එකටම මීට ඉස්සලා ඕකේ එක දීලා තියෙනවා. ඊට එක දුන්න දීපු නිසා අපි දැන් ගෙවනවා. උනාට ඒක ප්‍රශ්නයක් නෑ කොච්චර අපි මොඩ වැඩ කරුවත් ඊගාට ඉස්සී සක්ෂණ ආයෙත් අපිට හම්බ වෙනවා. අර ෆ්‍රෙෂ් unmanifested day. ඉතින් කොමිට් වෙන්න තු ඉන්න පුළුවන් නේද? ඒක ලේසි නෑ. ඒකට යන්න ඉස්සෙල්ලා මම යා වෙන්නේ කවුද? මේකට අරමුණු වෙන්නේ කවුද? ඒ ටික පිළිබඳව දැනුණ එක ඕනම වෙලාවක ඒක වොලටයිල් තියෙන්නේ. ඒක දෙයක් වඩ පත් කරගන්නේ ෂෝඩින්ජන්ගේ ෂෝඩින්ජන් මේකට කියන්නේ මේ ක්වොන්ටම් ෆිසික්ස් වල අර කැට් ෂෝලින්ටන් කැට් කියලා තමයි කියන්නේ. ඒකේ කියලා තියෙනවා මේ ලයිට් ෂොක් එකකට පූසික් දාලා. ඒකේ පුපුරන මේ මේ න්‍යෂ්ටික බෝම්බයක් දාලා තියෙනවා. ඒ න්‍යෂ්ටික බෝම්බේ ඇති වෙන්න කොතන කියලා ස්පාර්ක් එකක් යනවා. ස්පාර්ක් වෙන දේකුත් තියෙනවා ඒක. රේඩියම් වගේ දේකුත් තියෙන ස්පාර්ක් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ස්පාර්ක් එකක් ආවොත් බෝම්බ පුපුරනවා. ඉපුරුත් අල්ල මැරෙන්නේ නැහැ. මැරෙන්නේ ස්පාක් එකක් ගියේ නැත්නම් ඕක පැත්තකදී කූස වෙන වෙන්නේ. ස්පාක් එක කාගවත් තීන්දුවක් නෙවෙයි තියෙන්නේ. ඉතින් අපි ඇරලා බලනකොට අපිට යන්න වෙනවා මැරිච්ච බල්ලෙක් ඉන්න පුළුවන්, පණ තියෙන බල්ලෙක් ඉන්න පුළුවන්. ඒ නිසා මේ සෝලිඩර් කැට් කියන එක නා unpredictable. මොකද ඒ රේඩියම් වලින් ස්පාක් එක යනවා කියන්නේ කොයි වෙලාවෙ වෙනවද? ඉතින් අපි ඒ වගේ තමයි විපස්සනා කරන්න ඕනේ. මැරිච්ච බල්ලෙක් ඉන්නත් පුළුවන්. පණ තියෙන බල්ලෙක් ඉන්නත් පුළුවන් දෙකම එකයි. දෙකම beyond your control. අන්න ඒක තමයි බුදුජානකසේ කියන්නේ. ඒ ආවත් මේක ආවත් දුකක් ආවත් සැපක් ආවත් නැදත්තික. ජයග්‍රහණයක් ආවත් පරාජයක් ආවත්. ජනප්‍රියාවත් ජන අප්‍රිය භාවයට පත් වුණා. සමහිත කාටරි පේන්නේ නිකන් ගේමින් පෙරදුනා වගේ කියලා නේතන. ජයට පෙරදුමට දෙකටම සම හේති දානවා කියනවා. සැපට දුකට දෙකටම සමහිතකම පටන් ගන්න ඉස්සලම් පරාදයි කියලානේ. තුතින්ද කියලා ගන්නේ පරාදයක් නෙවෙයි පූර්ණ ජයග්‍රහණයක් තියෙන්නේ. කොමිට් වෙන්නේ නැතුව. ස්ටිමාර්ගෙන් හෝ සමේ මාර්ගෙන් හෝ තෘෂ්ණා මාර්ගෙන් කොමිට් වෙන්නේ නැතුව ඉන්නවයි කියලා කියන්නේ ශක්තිය රජය. කොමිට් වෙච්ච ගමන් අනිත් ඔප්ෂන්ස් ඔක්කොම ඉවරයි අපේ. අපි දැන් මේක හදාගත්ත එකද වද වෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක ගන්න දුරකට යනවා. ඒක නොකර ඉඳලා එතන මේ මෙහෙම අපදෙන් නිදර්ශනේ තමයි ස්වයංවරයකට කුමාරයෙක් කියනවා. සංගරේටි රටේ ඉන්න ඔක්කොම කුමාරිකාව ඉදිරිපත් කරලා තියෙනවා. මුචි උන්ට දාන්න පුළුවන් කොහොම ආලවට්ටම් දාගෙන මේකප් දාගෙන ඉන්නේ. කුමාරයා බලනවා රේන්ජ් එක දිහා. තීරුවේ නැති තාකල් ඔක්කොම කුමාරයාගේනේ. එකෙක් තෝරගානි සීරම තරහ වෙනවනේ. ඉවරයිනේ ගියන්නේ. සංවරයකට ගිහිල්ලා තෝරන්න නැතුව ඉන්න පුළුවන් තාක්කල් බලන් ඉන්න කට්ටියට කුතුහලයේ තියෙනවා කුමාරයාට මේ සීළු දෙනාගේම ආකර්ෂණේ තියෙනවා. ඒ මම ඉන්නේ එහෙම. එකම කුමාරිකාවක් තෝරන්නේ. ෆුල් ඇලර්ට් එකේ තියාගෙන ඉන්නවා. අවුරුද්දක් කීල වන්න දැන් තෝරයි. ඊගා අවුරුද්ද බලන්නේ නැහැ. ඊගාව රුද්දෙත් ෆුල් සංවරයේ තෙත් කෑම වීමද ට්‍රාන්සිට් මොනක්වත් තෝරපු ගමන් අනිච්චේරම සපත්නි අපි කියන්නේ හැපින්න කියලා අන්තපුරේන කාන්තාවන් නැතේ රජුරෝ එක කාන්තාවක් තෝරපු ගමන් අනිත් සියල්ල මේ කාන්තාවට අපිට දරුව මරන්න තරමට හිතලා ඉවරයි. කිසිම දවසක මේ අට්ටපුරේ කියන ගෑනු කෙනෙකුට රජු නිසා කොටපිසි පිසිදගත්තු ජීවිතය චූර්ණ දරුවා ෂුවර් උතු රජුගේ අවධානය ගිය ගමන් එතෙන්ට නේ යා මහේසිකා වුණොත් අනිත් ඔක්කොම ඉවරයි ඒ නිසා ඒ රජුරුවත් මරනවා දරුවත් මරනවා කෙනෙක් මරනවා තමයි ඒක එක්කෙනෙක් තෝරන්නේ නැතුව තියන්නේ තාක්කල් කියන කාටවත් විශේෂ ඡන්දයක් දෙන්නේ නැතුව සිළු දිනම සහෝදරයෝ වගේ කියන්නේ ඒක තමයි කාල් මාක්ස් දාලා අපේ හාමුදුරු කෑවේ ඕක තමයි මේ කොමියුනිස්ට් ධර්මයේ ඕක කියනවනේ. කොමියුනිටි කියන ඔක්කොම කොමියුටර් කියන මිසක් කරා. සහෝදරය කියලානේ කතා කරන්නේ. ඒ නිසා 40 ගණන් වල 30 ගණන් 38 ඉඳලා 48 දක්වා වගේ. 40 48 විතර අපේ මුළු සංඝ සමාජෙම මේක තමයි මේ බුදුහාමුදුරු කියපු දේ කියලා හැම කොමියුනිස්ට් පක්ෂයකටම නම් වණන් දීලා විවස්ථා හදලා ආදාර කරලා තියෙනවා. පටලවා ගන්න. ඔක්කොම සම සමාධි කියන වචනේ තාන්තු කියලා දීප වචනය. ඔක්කොම සමානයි කියන්නේ. නමුත් ඒක කරන්න බෑනේ. සම සමාධි වෙන්න පුළුවන් ආර්යයන් වහන්සේලා අතර විතරයි. ඒගොල්ලෝ අතර සමානයි. ඒගොල්ලෝ ඔක්කොම කිසියෙත්ම අංගු පෙර බේරන්න යන්නේ නැහැ. පුතන්දරේම ඒගොල්ලන්ට නම් දාන්නේ. ඒක නැත්නම් මේක රූපයත් සද්දයත් ගන්ධයත් රසයත් කියන කොයි එකකටත් සමන් මට්ටම දීලා ඉදු එක ඉන්ද්‍රයක් ප්‍රජ කරවන්න යන්න එපා. තීන කියන්නේ ඉන්නවා අපි නිකන් මේ දැන් කලල මට්ටමේ ඉන්න ශක්ති පුංජයක් වගේ ඕනම වෙලාවක ඕන කෙනෙක් පාඩපත් වෙනවා ඒක ප්‍රභවය කියලා කියන්නේ විභව ශක්ති තාලක ශක්ති කියලා වචන දෙකක් අපිට ෆිසික්ස්වල උගන්වනවා විභව ශක්තිය කියලා කියන යමක් පාඩපත් කීමට කිහකියාව පත් වුණාට පස්සේ ඒක චාලක ශක්තියක් පාඩපත් වෙනවා චාලක ශක්තිය කේජ් වෙලා තියෙනවා ඒක කොමිට් වෙලා විභව ශක්තිය කියන්නේ ඕනම දෙයක් පාඩපත් කීමේ හැකියාවක් තියෙනවා බුදුරජාණන්තු කියනවා මේ ඕනම ගෑනු කෙනෙක් ඕනම පිරිමි කෙනෙක් උද්‍යප්පඥානෙන් එහාට ගියාට පස්සේ ලිංග නැති වෙනවා මනුස්සකම ඉතුරු එයාට තේරෙන්නේ මේ උදේවය ඇති දකපු කෙනා මේ උදේවය තියෙන කේ ගෑනු පිරිමි ගමන් නැහැ දෙයක් ඇතුළේ නැති නැති වෙන පුත්කලික විතරයි ඉතින් මේකෙන් පල්ලෙහාට ආවට පස්සේ තමයි දැන් රහතන් වහන්සේගේ කවදාවත් උද්‍යප්පඥානෙ පල්ලෙහාට වැටෙන්නේ ඉතින් රහතන් වහන්සේලාට ගෑනු පිරිමි නැහැ දැන් ඒකේ Hindu සංකල්පද බ්‍රහ්ම ලෝක ඥාන පිළිබිඹු. දැන් මෑතකදී බබුට බඹුට අඹුවක් කියනවා. සරස්වති. බ්‍රහ්මයාට ඥානිය බාර දීලා කට්ටිය. සරස්වති කියලා කියන්නේ බබුගේ අඹු. සංකල්පය හරියට බ්‍රහ්ම ලෝක ඥාන පිළිබිඹු නෑ. ඥාන පිළිබිඹු එන්නේ අපේ ඥානයේ උද්‍යප්ප ඥානෙ පල්ලෙහාට යනවා පස්සේ. ඉන්නේ කොහොමඩක්වත් උණුසුම දිහා සිසිල දිහා කම්පන දිහා බලන ඉන්නේ ගැහන පිළිමකවත් තියෙන කර මොනම ධාතුවක් ගැහන පිළිම නෑ ඔළුව ඔළුවට දාගන්න ඒ නිසා තියෙන ලස්සන සූත්‍රයක් පුළුවන් නම් කියවන්න අංගුත්තර නිකාය අටකෙනි පාදේ සංයෝග විయోగ පරියාය සූත්‍රය කියන්නේ මේ ගැහන පිළිම තමන් වශයෙන් අඳුරගෙන නට නාඩන භවනා කරලා මට්ටම ඉහාට ගියාට පස්සේ ඒගොල්ලෝ මේක පොටෙන්ෂල් එකක් බාටපත් වෙනවා ඒ විදිහට ආයතනා කරලා ස්කන්ධා ස්වභාව කියන එක. ඉවත් වෙලා ඉවත් අපිට හිතේ නැතිවද විදිහට මේක මේ චුතියකින් පස්සේ ප්‍රතිසන්දියක් වෙනකොට වෙන දෙයක් නෙමෙයි. එහෙම නිවිසන්න මේ හැම හැම ශරීරෙකම ওই සංස්කෘතිය එක්තරා ප්‍රමාණයක හිතෙනවා වගේ පේන්නේ. ඔය ඔය ස්ටෙප්ස් වලට කරන පරිශ්‍රණයේ තියෙන ඇමරිකාවේ ඒක කියන්නේ කලලේ ඇති වෙලා දවස් 34කට පස්සේ තමයි ඒ සෛලයේ ඇතුලේ තියෙනවා මේ අර්බුදයක් කල කලාපයක් බලපත් එක එක සෛල වලට මේ අපිච්චන සෛල මේ මොළය අනම්මනම් බෙදෙන්න පටන් අරගන්න ඉස්සෙල්ලා ඒ සෛලයේ තියෙන ඕනම දෙයක් ඇති කිරීමේ ශක්තිය. අන්නේ සෛලේ නාකියෙකුට දැනගන්න. නාකියට එනවා ඒ පොටෙන්ෂල් එක. ඒක තමයි ස්ටෙම් සෙල්ස් කරන්නේ පරිශන කරන්නේ. ඉතින් මේක වෙන්නේ සංසේචනීයදී නෙවෙයි. මේක වෙන්නේ උපදින වෙලාවෙත්. කලලේ පටන් අරගෙන 34 වෙනි දවසේ වගේ වෙනවයි කියලා වගේ ඉඩියස් එකක් තියෙනවා. එතෙන්ට වෙනකම් ප්‍රමාණි වැඩෙන්නේ. ඊට පස්සේ ගුණාත්මක විනාශ වීමක් වෙනවා. අපේ චර්ම සෛල අභ්‍යන්තර උපකරණ අනම්මන හැදෙනවා. ඉතින් ඒ දේ තමයි එතනදී තමයි අපිට ෆිසිකලි කියන්න පුළුවන් වෙන්නේ ආයතන ස්කන්ධ වෙන් වෙනවා වගේ කියලා. එනමුත් හැම රූප අහන්නේ කෙතන ඉඳලා බලන්නේ කෙතනට යනකොටම ස්කන්ධ ආයතන හැදෙනවනේ. ශක්මනේ ඉඳලා රූපයක් බලනකොට අසතසදල සද්දයක් අහනකොට හැමතැනම අපි මේකට වෛර කරනවා මිසක් මේක යාන්ත්‍රණය බලා ගන්න හදන්නේ නෙමෙයි. නිද්දකින් විතරක් මේ මගේ ආනපානික අරිනවා ගෙහි කරනවා කියලා දඟලන්න ඇදුවට මේ විදීමක් බල බල හිටපු එක අහන්නේ බඩපත් උනායි කියලා කියන ඊර්දි ප්‍රාතිහාරයක්. එහම කනක් බඩටපත් වෙනවා. මේනි ස්පර්ශිතී ඇහක් බවට චක්කු ප්‍රසාද බවට ගතලා කාය ප්‍රසාදයෙන් අපි ඒක දර්ශනය අවබෝධ කරගන්න හදනවා මිසක් මේකට වෛර කරනවා අපි කරන්නේ අපි කොච්චරක් එතෙන්ද ගිහිල්ලා මේක ලක්ෂ වාරයක් වෙන්න ඇරලා ඒකට වෛර නොකර බලන්නේ හිතියොත් ඕනම වෙලාවක චක්කු ප්‍රසාදයක් තියෙන එක කාය ප්‍රසාදයක් බවටපත් වෙන චක්කු විඥානය කාය විඥානය බවටපත් වෙන ඒක මේකට ඉන්න අරකට යන්නේ විශ්වවිද්‍යාලේ වඳුරේ කත්ෙන් අතරපයින් ඔබ දැක්කොත් මනුස්සකම දැක්කා. ඒ අතින් අපි දෙන්නේ කිසි කිසිම වෙනසක් නැහැ. මම සාමාන්‍යයෙන් ඉස්තරය කරලා තමයි මාර්කට් එකෙන් ගන්න පුළුවන්. බලන්න පුළුවන් හිතාගෙන මම ඒක විතරක් ඒක බලන එක නැති වෙනවා ඉන්නේ. බලන මිනිහට බෑනේ ඉන්න දැන් බලන මිනිහා තේන්නේ මේක පටල වුණොත් විතරයි. පටිච්චිත විඥානේ විතරයි මම යන්නේ පුළුවන්. manifested mind මේ මේකේ අඩුවන අඩුවන අඩුවන ගියාට පස්සේ අරමුණක් නැති වෙනවත් එක්කම බලන්නත් නැති වෙනවා. යම්කිසි තැනකට යන්න පුළුවන්. ඉතින් ඒතන හරීම මේ මේ pivotal point එකක්. ඉතින් ඒක කියන කටුකුරුන් දසානස කියනවා. අපි දැන් වේදනාවෙන්නේ අපි මේ තෘෂ්ණාවෙන්නේ කියන්නේ තෘෂ්ණාවනේ කතාවක් මේ තන්තරට හේතුව කියලා තෘෂ්ණාවට හේතු වෙන වේදනා ස්පර්ශ වගේ තියෙන තැන් වලට සතියෙන් යන්න බෑ. සතියෙන් ගිහලා වදින්නේ අන්තිමට ගොරෝසු තැන තෘෂ්ණාව විතරයි. තෘෂ්ණාවෙන් යහපත්ත බුදුහාමුදුරෝ දැක්කා. අපිට කියන තියරිටිකලි මේක දැනගන්නේ කියලා බෑ එතන අල්ලන්න බෑ ස්පර්ශය කියන එක අල්ලන්න බෑ අපිට. ස්පර්ශයට ඉස්සල්ලා තියෙන සලායතන කියන අපිට අල්ලන්න බෑ ඒක අපි ළඟ තියෙන ඔබ හම්බ වෙලා ඉවරයි. හම්බිච්ච ඔබට ඔක්කොම තියෙනවා. මේ අර ටික බුදුහාමුදුරුවෝ දැක්කා. ඒක බුදුහාමුදුරන්ගේ සවිේෂණ අවසන සකල ප්‍රේෂක දුරවන් කරනකොට අම්බෙච්ච අතිරේක ලාභය නිසා අපිට බුදුහාමුදුර යන තැනට යන්න බෑ. නැත්නම් කියන දේ අහලා අච්චට මෙච්චට මෙච්චට කොච්චරද කියන අපේ අත්දැකීමෙන් අන්වේ ඥාන ගන්න පුළුවන්. සුත්තුමි ඥාන අන්වේ ඥාන ගන්න අපි ඒක හරියට උදව් වෙනවා. අපි දන්න ටික මෙහෙම නම් මේ ටිකත් මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ ටික විපස්සනාදී හරි වැදගත්. ඒ අපිට දැකපු දකින්න බෑ. තියරිටිකලි ගෙස් කරන්න පුළුවන් නැත්නම් ඩිඩියුස් කරන්න පුළුවන් ඉන්ෆරෙන්ෂල් වල තියෙන ගන්න පුළුවන් හරිය ඒක ඔක්කොටම නැහැ ඒක ඒක ඒකට උපදිලා තියෙනවා ඒක එන්ඩවමන්ට් එක පොවන්න බෑ දෙන්න බෑ තමයි කොට ඉන්නේ මෙන්න ඒගේ දෝෂයක් නෙවෙයි බබාවක් වෙන්න ලබාවක් හැටියට ගන්න ඒකට කන්නේ ස්වාමීන් වහන්සේ මගේ දෙකකින් අහන්නේ ඒ අධ්‍යක්ෂ සම්මෝහය මොනිටරින් ආනපනස් දෙක. ආසස ප්‍රසවාස වල ඉඳලා නම් එහෙනම් මම ඒ වගකීම වගේ හිතේ පිටට ඔලින් කියනවා. ඒක මෙනි කරන්නේ කියන්නේ චිත්‍රයට කෑදරකම තියෙනවනේ. එහෙනම් ඒක නේද චිත්‍රය. කෑදරකම කෑදරකම තියෙනවා. ඒ නිසා අපි හැමදාම බිග්නර්ස් ටයි. ආයෙ මුලින්දලා යන එකයි කරන්නේ. අපිට තියෙනවා දැන් මට මේක මට membership card එක තියෙනවා මට පිටිපස්ස දොරේ යන්න යන්න පුළුවන්. මම මේ පොලිම යන්න ඕනේ නැහැ කියලා හිතලා ඉතින් හිතියට මේ දැන් තියෙන ඇති වෙච්ච එක දැක්විච්ච කෑදරකම නිසා ඇති වෙච්ච චිත්ත රූප. දේ නෙවෙයි. ඒක තිබුණ ප්‍රශ්න නෑ ඉස්සරහ ගෙදෙන්න යන එකයි. මුලින්දලා ABCD කියවගෙන යන එකයි. Thank you. ඇහෙන්නේ නැහැ උන්නේ. ප්‍රත්‍යක්ෂ කලයක. ප්‍රත්‍යක්ෂ කලයක. ඒ වගේ විදර්ශනාට වැටෙන්නේ සමතේ. ඒකෙන් කරණ තියෙන්නේ නීවරණ tempat කරන එක තමයි. බුදු ගුණ, මෛත්‍රිය, කරුණ ඔක්කොම සංකල්ප විසරයි. දැන් තමයි බාහිර වෙන්නේ සම්මුතිය නෙමෙයි කියලා. විපස්සනාට සම්මුතිය ආරම්භ ගන්න. විපස්සනාට ගන්න අත්දැකිය කියලා. ඒ නිසා අපි කරන භාවනාවේ දෙකක් ධාති තියෙනවා. අරවා වැරදි නෑ. ඈ? විපස්සනා භාවනාවේ ගුණ යන්න බුල ඒක නිවර්ණ මේ නිවර්ණ නැති කරපු නම් කසිබත් අත්‍යවශ්‍ය නැහැ නිවර්ණට නමුත් අද්දකියගේ අරමුණක් නම් අත්‍යවශ්‍ය නිවර්ණට විපස්සනා කරනකොට කොහොමවත් නිවර්ණට යන්න බෑ ඇලෙපතුල අරමුණක් කියන අත්දැකිය හැකි අරමුණක් කියන එකයි. ඔය මොකද්ද ප්‍රශ්නේ? ඒක සම්මතයි. සම්මුති අරමුණක් කියලා කියන්නේ. විපස්සනාට සම්මුති අරමුණ ගන්න බෑ. විපස්සනාට ගන්න තියෙන්නේ බොහෝත. හේතුඵල ධර්මයෙන් පහළ වුණා වූ තමන්ට ඒ වෙලාවේ අත්දකින්න පුළුවන් ප්‍රත්‍යක්ෂණ කළා කියනවා. ඒකවත් සමාජය ඇත්තට පිරිසුදු කරගන්නේ නැහැ. ඒකට ඇත්තට දොස් කියන්න බෑ. සමහර ගුරුවරුවත් ඒක දන්නේ භාවනා උපදේශන ගුරුවරයෙක්වත් දන්නේ මේ කතා කරන්නේ මෙයා හිතලුවක් මත ඉඳගෙන කතා කරනද ප්‍රත්‍යක්ෂයෙන් කළ හැක්කද කියලා විශ්ත ගන්න බැරුව. ඉතින් ඒකකොට ගෝලයා ගැන කුමන කතා. ඒක හරි ඍජු දෙයක් ඒකව පන්නලා ගිහිල්ලා තියෙනවා. මොකද මම දන්නේ නැහැ. අපිට හැදෙන්නේ අන්තයෙන් කියනවා හැදෙන්නේ අරමුණු 40ක් තියෙනවා සම 40 කර්මස්ථාන. ඒ වගේ නෑ ඇඟ ඇතුලේ මොනවාක්වත් ඒකෙන් පුළුවන් ජීවරණ නැති කරන්න. පරිවෘත්තාන කෙලෙස් නැති කරන්න පුළුවන්. අනුශය කෙලෙස් නැති කරන්න බෑ. ඉමන්ට යන්න මගට යනකම් යන්න පුළුවන්. කොච්චි ළඟට යන්න පුළුවන්. ඊට පස්සේ කොච්චෙන් නැගලා තමයි ගමන යන්නේ. කොච්චි ළඟට යනකම් වාහනේ යන්න. සෝසම්නාතේ අත්‍යශ ප්‍රවේක්‍යන්නේ ආයතනයට අනුගමනය කරනවා. භූත කියනවා නම් ඒකට පාවිච්චි කරන භූත කියන්නේ හේතුඵල ධර්මයෙන් පාලිත උඹට කැමති දෙයක් වුණාවත් අනම්මනම් බෑ. ඒක මේ සිදු වෙන දේ ගන්න මට කැමති දේ අරගෙන බෑ. මම මනාප කර දේ ඉතිං ගතකට දේ ගන්න බෑ. සම්මුතියව ගන්නත් බෑ. සම්මුතිය පටන් ගත්තොත් සම්මුතිය ඉවරයි. ඇක්ෂන් එක ලෑකි අරමුණ තමයි කය කියන්නේ. ඒක පින් කරවලත්. පෙර පිනකට ලැබිච්ච දෙයක් තමයි මේ අත්පාටි ලාභේ. කාමී ඕලාරේ කට්ටපටිලාවේ ඒකෙන් පටන් ගන්න වරදින්නේ. ඒක ඉතින් ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න. සමහර විට කියනවා එහෙම නැති උප්පත්තිය නැත්තම් ඒගොල්ලන්ට පිනමදි කියලා. ඊටමානේ නිසා ඒගොල්ලන්ට භාවනා කරන්න හිත දෙන්නේ. නමුත් තිබිලා තප්පයක් කැඩිච්ච කෙනෙකුට ට්‍රෙඩියු තත්ත්ව වෙනස්. දැන් දැන් යන ටිකක් පිටපොට යන්නේ අපේ අපේ සාකච්ඡා ඒ නිසා මම හිතනවා නැත කරන්න හොඳයි කියලා. එනේ විශේෂයෙන් කියන දෙයක් නැත්නම් ඔය පැය කමාරක කමාරක වැඩි අරගෙන තියෙනවා. ඒක 40 වෙලාව අපිට පැයකොත් විනාඩි 20ක් කාලය තියෙන සක්මන් සඳහා. ඉන්ජායි ප්‍රකාශයත් එක්කම අපේ දවසේ ධර්ම සාකච්ඡාවේ නිමාමිතින් සටහන් කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. Jesus.